ඒ නිසා අපි ඊයේ ගත්ත ඒ දුප්පටි විජ්ජ එහෙම නැත්නම් විනිවිද දැකිය නොහැකි නැත්නම් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පවා විනිවිද දකින්න අමාරුයි කියලා පෙන්නන අවබෝධ කරගන්න අමාරුයි කියලා පෙන්නන මේ කාරණාවල් ඒ පළවෙනි පළවෙනි පාඩම් පන්ති කරපු නැති අයට ඒක තේරෙන්නේ නැහැ. ඒක ගැඹුරුයි. ඉතින් යත්තන් දෙක නිකන් අසුවිරු ඥානයක් පමණක් පාඩපත් වෙනවා. සූත්‍රමය ඥානය, පොතේ ඥානය. සමහරෙකුට ඒක තර්කෙට, අන්වේ ඥානයකට, විපස්සනා ඥානයකට අහු වෙනවා. නමුත් අත්දකින්න බෑ. කලාතුරකින් කෙනෙකුට ඒක මේ ජීවිතේදීම මේ බණ භාවනා කරන කාලයේදීම යම් ප්‍රමාණයකට අත්දැකිය හැක්කක් බව තේරුම් ගන්න බෑ අමාරු නෑ. එහෙම එහෙම ඇත්තම ඇත්තටම එක්කෙනෙකුටවත් බැරි නම් මේ බණින් ඇති වැඩකුත් නැහැ. එහෙනම් මේක නිකන් නිකන් හුදු කතන්දරයක් විතරයි. නමුත් සමහරෙකුට සමහර වෙලාවල් වල ඒ කියන අනන්තරව එක දිගට පවතින හිතේ එකමුතු ගතියක් සමාධියක් පවත්වන්න පුළුවන් බව මේ තරම් විවිධ අරමුණු වැඩ කරද්දී විවිධ ඉරියව් පවත්වද්දී විවිධ ප්‍රශ්න විවිධ වගකීම් තියේදී චේතෝ සමාධියක් පවත්වන්න පුළුවන්. ආන්න ඒක තේරුම් ගත්තට පස්සේ ඒක සාක්ෂාත්කරණයේ සඳහා නැත්නම් ඒක අංග සම්පූර්ණ කර ගැනීම සඳහා නැත්නම් ඒකෙන් අදාළ නිවනට යෑම සඳහා ඒක න ගොඩක් හැඩගැහෙන්න වෙනවා. මෙතෙක් කල් අපි කෙරුවේ එහෙම සමාධිය ඇති කරන දේවල් නෙමෙයි විවිධ රූප බලණ්ඩයි, විවිධ ශබ්ද හණ්ඩයි, ගන්ධ රස බලණ්ඩයි, පහස විඳින්නයි අපි එකට කියනවා කාම තණ්හාව කියලා. ඒකත් නෙමෙයි අපි ඊට පස්සේ ඒ කාම තණ්හාව භව තණ්හාවක් වශයෙන් අපේ දරුවන්ට අපේ අම්මට අපේ තාත්තට ඊයට හෙටට ආදි වශයෙන් අචිරි පැතිරි යන විදිහට හීන ලෝකයක්ම වාගෙන ඉතින් ඒව හරි කියන්නේ නැතිකොට බලාපොරොත්තු සුන් වෙනකොට ඉතින් ද්වේෂය පැතු හිතු පැතු දේවල් නොලැබීම ප්‍රියංගෙන් වෙන්වීම ආදී මහා දුක්ඛඳක් මේ භව තණ්හා වශයෙන් ඇති කරනවා. ඉතින් ඒ වෙනුවට මේ තමන්ගේ සංසාර ගමනට කියලා එලෝ මෙලෝ දෙලෝ වැඩ පිනිස කියලා එක දිගට පවතින චිත්ත සමාධියක් පවත්වන්න උත්සාහ කරනවා කියන්නේ අර මෙතෙක් කල් කරපු දෙයට හාත්පසින්ම වෙනස් නිසා ඒක ਸਰවචන්නාංශේ පටිසෝතගාමී කියන නමින් සඳහන් කරනවා මේ එක දිගට පවතින චිත්ත සමාධියක් ගංග දිග ඉහළට පීනනවා වගේ වැඩක්. ඒක මේ තාරාතිරමකින් තොර ඕන කරනකොට ඇත්ත. ඊට පස්සේ ඒ දැකපු දේ හීනෙන් හාව හඳ දැක්කා දැක්කා වගේ හීනෙන් තොල ගාපු රංකිරි සුවඳක් වගේ මේ එක දිගට චිත්තක්ෂණ කීපයක් සමාධිය පවත්වන්න පුළුවන් කියන මේ කාරණාව දැනගෙන ඒකට අනුයාත වෙන විදිහට ඒකට yaadෙන විදිහට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වශයෙන් තමන් කතා කරන වචන ඊට පස්සේ මෙන්න මේකට අනුයාත වෙන එකක් කතා කරන්න ඕනේ කරන ක්‍රියාවක් කායික ක්‍රියාවක් මේ එක දිගට හිත සමාධිය පවතින ඇත්තොත් එක්ක වැඩ කරන්න ඕනේ. ඒ අතු කියන විදිහට වැඩ කරන්න ඕනේ. එහෙම නැතුව මේ මේ ලෝකයේ අපි නටවන රූකඩ නටවන වගේ නූල් සූත්‍රෙන් නටන්න යන නරකයි. ඒ වගේම අපි සම ආජීවයක් ඇති කරගන්න අපේ බඩ රස්සාව අපි ගත කරන ජීවිතය කවුරු සූරා කැමක් වෙන්න දෙන්න එපා. සුඛෝපභෝගීත්වයක් පාරිභෝගිකත්වයක් නැතුව ප්‍රයෝජනේ සලකලා කරන එකක් වෙන්නේ එතකොට විතරක් එහෙම නැත්නම් මේ වගේ ජීවන රටාව කැපකිරීමෙන් පමණක් මේ ඇති කරගත්ත මේ චේතෝ සමාධිය ටික ටික වැඩි වෙන තාලෙට ඒකට අනුයාත වෙන තාලෙට ඉස්සරහක් දකින්න පුළුවන්. ඒ කියන්නේ අපි ඒ ඒ චේතෝ සමාධියට ගැළපෙන තාලට අපි හැඩ ගැහෙනවා මිස අපිට ඒක සබහා ධර්මයේ හැඩගස්සන්න බෑ. ඒ නිසා ඒ තමන් සමා පරියන්කේක හෝ සක්මනකදී හෝ එදිනදා වැඩක් කරනකොට ඇති වෙච්ච යම් පිරිච්ච ගතියක් සම්පත්‍ති කරගතිය සන්තුෂ්ටි කරගතිය දැනුණා නම් අන්න ඒක නැවත නැවත ඇතිවීමට ගොඩක් අනුග්‍රහ කරනවා. සප්පාය කරනු සලසලා දෙන්න ඕනේ. ඒකේ සාමාන්‍ය බුද්ධිය හැම කෙනෙක් ළඟම තියෙනවා කියන අදහසින් තමයි බුදුරජාණන්සේ බණ කියලා තියෙන්නේ. මේක පෙන්ලා දුන්නට පස්සේ ඒකට අනුයාත විනිවිදට හැඩ ගැහෙන. හැඩ ගැහෙන්න බැරි නම් හොදෝද මඩි දැම්ම වගේ මේ අපි කිව්වොත් ධාතුන් වහන්සේ නමක් වැඩියොත් අපි ඔක ගාලේ ගිහිල්ලා තියලා හරි කුස්සියේ ගිහිල්ලා හරි කක්කුතියේ තියලා හරියන්නේ නැහැ. ඒකට අනුයාත වෙන විදිය කරඬුවක් හදලා අනුයාත වෙන විදිය විල්ලුද තියලා උඩක තියන්න ඕනේ. එහෙම නැත්නම් ධාතුන් වහන්සේලා ඉන්නේ නැහැ. අපි ධම්මනී කතාවේ හැටියට. ඒ වගේ තමයි මේ ධර්ම ධාතුවත් තමයි ළඟට ගෙන්න ගන්න ගොඩක් යදින්න ඕන. ගොඩක් මල් තටු තියාගෙන දෙයියන්ට යදගෙන කතා කරන්න. ඉතින් ආවට පස්සේ අනෝ ජීවත් වෙන්නේ නැත්නම් ඒක ආයන්තරස්ථාන වෙලා යනවායි කියලා සාමාන්‍ය සිංහල බෞද්ධය තුළ තියෙන කතාවම තමයි. Taman මොහතකට හරි විඳපු ඒ අතරක් නොතබා දිකට ආනන්තරිකව චිත්තක්ෂණ දෙක තුනක් හෝ තප්පර දෙක තුනක් හෝ විනාඩි දෙක තුනක් හෝ එක දිගට විඳපු ඒ සමාධියක් මේ අල්ලවනලේ ගත්ත කෙනා ඊට අනුයාතව හැඩගැහෙන ක්‍රමය නැත්නම් ඒක සාක්ෂාත්කරණය සඳහා හැඩගැහිය යුතු ක්‍රමය තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහන්නේ මේ චේතෝ සමාධියක් දැකපු කෙනා සාක්ෂාත් කරන එක ලියුත්තේ මොකද්ද? අකුප්පං ඥාන. නොසලෙන මනසක්. අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන මනසක් ඇති කරගන්න ඕනේ. ඒකටයි ඔය පැවිද්ද කියන එක තියෙන්නේ. ඒකටයි Brahmacharya කියලා කියන්නේ. ඊ යතින් බණ්ඩ අපි හරීම දුර්වලයි. අපි මේ යම් යම් වෙලාවක යම් යම් ඒ தත්ත්ව ලබා ගත්තට ඒක පෙට්‍රෝල් ටිකක් පීරිසයක තිබ්බා වගේ හොලකට ගහගෙන යනවා. ඒක අරස කරගන්න දන්නේ ඒක වහලා සීල් කරලා තියෙන්න ඕනේ නැත්නම් ඒ වාෂ්පීකරණ වෙන දේවල් එළිය තියන්න බෑ. ඉතින් මේ ලබාගත් දේ මුල් බැරගන්න, බුද්ධියට සින්න කරගන්න, සාක්ෂාත්කරණය කරන්න, අකුප්පං ඥානෙ ලබන්න අපි ඔක්කොටම තියෙන එක විදි අභියෝගයක්. කාටවත් නැහැ උප්පත්ති මේකට ලාභයක්. කාටවත් නැහැ උප්පත්ති මේක දෝෂයක්. ඔක්කොටම එක විදිහක් තියෙන්නේ. ඒ සඳහා භාවිතා කරන ඥාණයට අපිට කියන්න පුළුවන් සාමාන්‍ය බුද්ධිය කියලා. සාමාන්‍ය බුද්ධිය අතින්නම් අන්තිමයි. කොච්චර උපෙලා දුන්නත් ඒක මොහොතෙන් අතපල්ලෙම වැටෙනවා. ඉතින් මේ වගේ ලක්ෂ කෙල කෝටි වාරයක් අපි සංසාරෙදිත් මේක කරන්න ඇති. නමුත් මේ ලැබිච්ච දේ අතටම වැඩවෝ 13 වංශේ නමක් විදිහට මේක රැකගෙන අරසා කරගන්න දන්නේ නැති නිසා උත්හාන සම්පදාව අපි ළඟ තිබ්බට නැත්නම් උපයන්න දැනගත්තට ආරක්ෂක සම්පදාව දන්නේ අද සාමාන්‍ය පවුලක ආර්ථිකය ගත්තොත් අපේ අත්තමල මුත්තලම වලාගේ කාලයට වැඩිය දස ගණනක 10 15 ගුණයකින් ආදායම් වැඩි. ඔය වියදම් කරන කාබාසිනියා ක්‍රමේදී බලනකොට ඒ අත්තමල මුත්තමල හිටියනම් බෙල්ල කාගෙන නැයි. අද මොකද වෙලා තියෙන්නේ මේ හම්බ කරන්න දැනගත්තට වියදම් කරන්න දන්නේ නැහැ. ඒ නිසා අපේ પરම්පරාවට මේ මේ අපුල දර්ශනය ඒ කාලකණ්ණි දර්ශනය බලන්න වෙලා තියෙනවා. හම්බ කරපු දේ දන්නේ නැති මේ මනුස්සයා කරන්නේම පරිසර දූෂණ වෙන කාම නිකන් සුඛෝභෝගී දේවල් වලට පිස්සු වැඩ වලට නන්නතර විදිහට බීදම් කරනවා. ඒ ඒකටයි ඒ කියන්නේ ආර්ථිකය ඔයි කියන්නේ. ඒකයි නැත්තම් මේ අපි මේ වගේ තැනකට ඇවිල්ලා බණ භාවනා කරලා උපයාගත්තේ යම් ඥානයක් තියෙනවා නම් ඒක දිගට පවත්වා ගැනීම සඳහා අපිට ආර්ථිකය විතරක් හදලා බෑ. සමාජ ධර්ම හදලා බෑ. දේශපාලනය හදලා බෑ. අපේ හිතෙත් යම් ප්‍රමාණයක කැපකිරීමක් එහෙම නැත්නම් ශික්ෂාව කියලා එකට කියනවා. එහෙම නැත්නම් ශාසනය කියලත් මේකට කියනවා. ශාසන කියන්නේ පණිවිඩයක් තියෙනවා. මේ තෙන් නිගිය කෙනාට පණිවිඩයක් තියෙනවා. ඒ පණිවිඩේ අනුව හැඩ ගැහෙන්න ඕනේ. මේ හැඩ ගැහිම මේ ආසියාකරයේ වගේ රටවල ඇර අනිත් තැන් වලට කියලා දෙන්නවත් තේරෙන්නේ නැහැ. ආසියාකරේ රටවල් වල දැන් අපි හැදිච්ච මේ සිංහල බෞද්ධ පරිසරය නිසා අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියන එක ඇහිච්ච වචනයක්. ඒ දරන්න බැරි වෙනම කතාවක්. මේ ලාභෙදිත් පාඩුවේදිත් නොසැලෙන මනසක් ඇති කරපන්. සැපේදිත් දුකේදිත් නොසැලෙන මනසක් ඇති කරගන්න. ජනප්‍රිය භාවයේදිත් අප්‍රිය භාවයේදී නොසැලෙන මනසක් ඇති කරගන්න. ඉතින් මේ විදිහට මේ අශ්ලෝක ධර්මයේ කම්පා නොවියන ගතිය නැත්නම් මේ අකුප්පා අකුප්ප ඥානය කියන එක සාමාන්‍ය ආර්ථික ලෝකේ දේශපාලන ලෝකේ නෝන්ජල්කම. දිනුවත් පෙරදුනත් කාබන් හිටපන්. එහෙම නැත්නම් ජයගත්තත් පෙරදුන කාබන් හිටපන්. ජනප්‍රිය වුණත් කොන් වුණත් කාබන් හිටපන්. යසේදී ආයසේදී කරපණ හිටපන් කියන එක නෙවෙයිනේ අපි දරුවන්ට අපි උගන්වන්නේ. අනිවාර්යයෙන්ම දිනන්න ඕනේ. මේ පුදුම ආතතියක් නේ තියෙන්නේ පහේ පන්ති ශිෂ්‍යත්වයට යන ළමයෙකුට ඔලුවට දාන බර හිතනද ඒව දරා ගන්න පුළුවන් වයසකදී ළමයි ඉන්නේ අවුරුදු 11යි ජීවිතේම බරක් දාලාගෙන ඔබ කොහොම හරි පාස් වෙන්න ඕනේ උඹ බේල්ලුනොත් අම්මයි තාත්තයි වහකණ්ඩ ලෑස්ති ඉතින් අර මිනිස්යාගේ අර බීරිමල් හිත මේ කරන අපරාධේ නිසා ඒ දරුවා හැදිලා වැඩිලා ඉදිරියට ගියත් අර සමාජයේ විසින් දාපු මේ පිළිකාව හිතේ මේ මරාගෙන හරි ගමන ජය ගන්න ඕන කියන අදහස අයින් කරන්න බෑ. ඉස්සර ඔය ඔලිම්පික් කියන තරඟය ඇති කරගත්තේ මිනිස්සුන්ට ජය පරාජය උගන්වන්න. ජාත්‍යන්තර ක්‍රීඩා. අද ඒකෙන් පරිජිතියුත් මරා ගන්නවනේ. ඔලිම්පික් ඇත්තේ ඔලිම්පික් වල සංඥාව තමයි ඔලිව්වත්. ඔලිව්වත් කියන්නේ සාමේ ලකුණ. අද ඒ පරාජයවත් පිළිගන්න බෑනේ. ඒ නිසා හැම තැනකදීම අපි ගත කරන ජීවිතයත් අපි ඉන්න පරිසරයත් අපි දෙන සමාජිකත්වයත් අපි දරුවන්ට දෙන දේත් අපි අනිකයිත් බලාපොරොත්තු වෙන්නේ ඒකාන්ත ජයක් ඒකාන්ත සැපක් ඒකාන්ත ජනප්‍රියභාවයක් බලාපොරොත්තු වෙනවා ඉතින් ඒක යෝගාවචරයට මේ වැඩේ කරන්න බෑ කෙරුවොත් අර කලාතුරකින් හම්බෙච්ච මේ චේතෝ සමාධිය yaadෙන්නේ මුල් බහින්නේ බුද්ධියට සිද්ධ වෙන්නේ ඒක නිසා යෝගාවචරයට සිද්ධ වෙනවා එවැනි සමාධියක් ඇති කරගන්න තරම් මට ධර්මයේ අනුග්‍රහ කළා තියෙනවා නම් භාවනාවෙන් මට ප්‍රයෝජනයක් ලැබිලා තියෙනවා නම් මම ඒ නොසැලෙන මනසක් නොක අකුප්පා කියන කුපිත වෙන්නේ නැති මනසකට බුදුන්ගෙන් ආදර්ශ අරගෙන රහතන් වහන්සේලාගෙන් ආදර්ශය අරගෙන පසේ බුදුරජාණන්සේලාගේ ආදර්ශය අරගෙන ඒකට හැඩ ගැහෙන්න ඕනේ මේ හැඩ ගැහිීමට විරුද්ධ වෙන જાතියට තමයි න්යායෝ කියලා කියන්නේ. දන්න කියන ඔක්කොම විරුද්ධයි ඔකට. නිසා සෙනගක් එක්ක පිටිසක් එක්ක දන්න පිරිසක් එක්ක වැඩේ කරන්න ගියොත් කොච්චර ඥාන ශක්තිය භාවනාවේ ලබා ගත්තත් ඒක සමාජයට දාන්න ගිය ගමන් ඒගොල්ලෝ එක්ක උපණ්ඩණය කරනවා උසුළු විසුළු කරනවා එහෙම නැත්නම් නෝන්ජල්කමක් කියලා හිතනවා. ඒකට පෞරුෂත්වයක් නැහැ. ඒගොල්ලන් කියන්නේ උඹලා එහෙම කියන්නේ උඹලා මේ භාවනා නොකරන හින්දා. භාවනා කරුණා උඹලත් ඔතෙන්නේ එයි. නමුත් වැඩි පිරිස භාවනා නොකරන පිරිසක්. ඒ නිසා භාවනා කරන එකනට එක්කෝ පැත්තකට වෙන්න ඕනේ. ඒ නැත්නම් අර කියන තාලට වැටෙනවා. ඉතින් අර කියන තාලෙට වැටෙන එකට මම කියන්නේ හොදෝද මඩි දානවා කියන්නේ. අවිල ඩිංගිත්තක් හරි කොහෙන් හරි මේක ඥානයක් උපයා ගන්නවා ආයෙ ගිහිල්ලා අර සෙනගට වැටිච්ච එකම පීඩිතක තිබ්බ පෙට්‍රල් ටිකක් වගේ කොහෙ ගියාද හොයන්න බෑ. එහෙම නැත්නම් නොපුරුණු තැනක තිබ්බ 13 වංශේ නමක් වගේ අන්තරත් දාන වෙලා යනවා. ඊට පස්සේ ඒකේන ඒ දැකපු මේ ආස්වාද ප්‍රසවාසය කරගෙන ගියත් සද්දයක් ඇහුණත් වේදනාවක් ඇහුණත් ඒ කොයි වෙලාවෙ හරි කමන්නෑ පවතින මේ සතිය කියලා නොසැලෙනව අනන්තරිකව ඇති වෙන මේ සති සමාධි දෙක නොසැලෙන මනසකට නොසලන මනසක අනුග්‍රහය යටතේ දිනු කරනවා කියන එක තේරවාදයෙන් තොර වෙන කිසිම ශාසනයක නැහැ. ඒක ඕන තැනක අත ගහලා දිවුරලා කියන්න පුළුවන්. අනිත් ඔක්කොගෙම තියෙන්නේ කොහෙදෝ නැති දෙයයන් ආන්සේ නමක් එක්ක මේ ගනුදෙනුවක් විතරයි. මේකේ නෑ Taman සාක්ෂාත් කරගත්ත දේ මේ වගේ පරිශනාගාරයක භාවනා මධ්‍යස්ථානයක පරියන්කයක සාක්ෂාත් කරගත්ත දේ මට සක්මනට දාන්න බැරිද සක්මනට දාපු දේ මට එදිනෙදා වැඩවලට දාන්න බැරිද? දානකොට ඉඳගෙන හිටියත්, ඇවිදිමින් හිටියත්, කමින් බොමින් යමින් යමින් හිටියත් මේ දිගට පවතින සතියක් නැත්නම් දිගට පවතින නිස්සද්ද භාවයක් දිගට පවතින තැම්ප මේ නැවතිල්ල වැඩ කරන ගතියක් ඇති කරගන්න බැරිද කියලා බැලුවොත් ඒක නිකන් එන්නේ නැහැ. ඒකට වෙනම ප්‍රතිසද කරගන්න ඕන. මේ ඇති කරගත්ත සතිය ඇති කරගත්ත මේ යම් හිතේ ඒකෝදි භාවයක් තියෙනවා නම් ඒක පවත්තන්ඩ එයාට නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් වැඩ කරන ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. ඉතින් මෙහෙම වැඩි කරන වැඩි කරන ගියල්ලා ඉවරලා අපි හිතුවොත් හිතනද භාවනා මධ්‍යස්ථාදී කරන කියන හැම වදපිළිවෙතක්ම සක්මනක්ම පරියන්කේකෙක්ම නැවතිල්ල කරගෙන ගිහිල්ලා ගෙදර ගියාට පස්සේ අපිට ඒ විදිහටම නැවතිල්ල කියලා කියන්නේ මේ අලියන්ට විලංගු ගැහුවා වගේ ඉර කරන එක නෙමෙයි කරන දේ සතියට යට කරලා කරනවා කරන්න ගියොත් Tamanට තේරෙයි ගෙදර ගියාට පස්සෙත් මේ අනුන්ට කියාපාන්න නෙවෙයි අර අරගෙන ගියේ අරසා කරන්න මේ කරන වැඩේ ඒකට අපි සාර්ථක වුණොත් අපිට මේ භාවනා මධ්‍යස්ථානයකදී භාවනා පරියන්කදී හම්බෙච්ච හිතේ තිබිච්ච ඒකෝදි භාවය ඒකාග්‍ර භාවය චේතෝ සමාධිය ටික ටික ගෙදරතොර වැඩවලත් ගන්න පුළුවන්. ඉතින් මේ දේ ගැනීමේදී මම අර කිව්වා වගේ පරිසරත් බලපානවා. සීලෙත් බලපානවා. භාවනාදීත් බලපානවා. මේකේ ඥානෙකුත් තියෙනවා. දත යුතු ඥාන කොටසක් තියෙනවා. ඒකයි අකුප්පඥානං කියලා මේ සාරිපුත්‍ර සාංශය හඳුන්වන්නේ. ඒක අපි සාකච්ඡාවට ගත්තොත් අර චේතෝ සමාධි කියන තැනට යනකම් මේ පාඩම ඉගෙන ගත්ත කෙනාට නම් මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. අනික් කෙනාට මේ පන්ති වල මෙතෙක් කෙනකම් පන්ති වල පෙල් වෙච්ච කට්ටියට නැත්නම් අල්ල ගන්න බැරි අයට මේ අකුප්පං ඥානය කියන එක උගා ගැඹුරු දෙයක් විදිහට තේරෙනවා. මේ අකුප්පං ඥානය කියන එක මෙන්න මෙහෙම විස්තර කරතයි. අපි හිතමු අද අපි ධර්ම සාකච්ඡාදී මත කරගත්තා දවස් දෙක තුනක් නැහැ කී කිය ඉඳලා ඔන්න අපිට තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ උනට ඔන්න ආස්වාස් ප්‍රසවාස පේන්න පටන් ගත්තා. මේක ලොකු ජයග්‍රහණයක් මේක මහා මෙරක් මේ මේ නොදැනුණා නොදැන තේරුණා කියන එක අල්ලගත්තා. දැන් ඊට පස්සේ අපි මේ ආස්වාස ප්‍රස්වාස පුළුවන් තරම් රැලි 1 2 3 4 5 6 වැඩ වඩා වැඩ වඩා කරගෙන යනකොට එක ආස්වාසිකයි එක ප්‍රස්වාසිකයි එකම ප්‍රස්ථාරයක් තියෙන කියලා තේරෙයි. ජාන්තර වටන් අරගෙන ගොරෝසු වෙලා ආයෙ නාන්තර නැතිලා යනවා. ආස්වාස චිත්තය ප්‍රස්වාස චිත්තය මේක ලෝකයේ ස්වභාවික සෑම සිද්ධියකම ප්‍රස්ථාරෙ මෙච්චරයි. එහෙම නැත්නම් සංස්කාරවල ප්‍රස්ථාරෙ මෙච්චරයි. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතසඤ්ඤ තත්තම් පඤ්ඤායති. ආශ්‍රව ප්‍රසවාසයේ තේරණ කැලල තියෙනවා. ඒක වෙනස් වෙන කැලල. ඊට ඉස්සලා හට ගන්න කැලලක් තියෙනවා. ඒක නැති වෙන කැලලක් තියෙනවා. ඔච්චර තමයි. ওই ආශ්‍රව ප්‍රසවාසයේ බැලුවා, පිම්බි මැකිලින් බැලුවා, වම දකුණ බැලුවා, කොයි එකකත් උපතක් තියෙනවා. ඒකටම ආවේනික උපතක් ආය වෙන කෙනගේ ණයට ගත එකක් නෙවෙයි. ඒක 100 100ක්ම නැතිනවා. වයෝ පඤ්ඤාය. අතරමැද පෙරලි. අතරමැද පෙරලි පෙරලි යනවා අඤ්‍ය තත්ත්වය. උදේට බැලුවොත් පේනවා. මෙන්න මේ තුන කවුරු හරි දැක්කට පස්සේ එයා ඒ යෝගාවචරයා හරියට ආනාපාන දියුණු කරනවා නම් ඒ යම් දවසක ආනාපානිය හට ගන්න පැත්තට හොඳට මේ ප්‍රස්තාර දිහා බල බල ඉඳලා මේ හට ගන්න පැත්ත නොදැනෙන තැනක ඉඳලා ආනාපානෙම නොදැනෙන කෙනෙක් කියනකො දැන් ආනාපානෙ වැටෙනවා දැන් ඒක ආස්වාසයක් කරගෙන ආස්වාසේ නොදැනෙන තැන ඉඳලා දැනෙන තැනට එන්නේ කොහෙන්ද කියලා අල්ලන්න පටන් ගත්තොත් එයාට පේනවා ඒක කොයි වෙලාවෙත් গুপ্ত ධර්මයක් එතන තියෙනවා කොහොමඩක්වත් ඒ වෙලාවට පෙරලෙන ධර්මයක් තියෙන්නේ නොදැනෙන හුස්ම පුරවාගෙන ඇතුල් වෙට යන තැන දැනෙන්න පටන් ගන්න කොතනද කිව්වොත් ඒ එයාගේ තියෙන හිතේ ඒකලද ඉඳුරංගේ ප්‍රණීත භාවය අනුව සමහරකට දැනෙන්නෙම නැහැ. සමහරකට තේිනවා මේ හුස්ම රැල්ල නාස්පුඩු වල වැදිලා යන හැටි ඔන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් මොන හුස්ම තේරෙනවා. ඊට පස්සේ ගෙවන් වෙන හැටි දැනීගෙන ගියාම දැනලා නොදැනියම්. නොදැනෙන තැනට යනවා. උදාහරණයක් වශයෙන් අටුවාචාර්යන් වහන්සේලා පෙන්නනවා. ගාන්ටාරයකට ගහපුවාම අනිකුත් සද්ද අතර ගාන්ට අර සද්ද හොඳට කැපී පෙනිලා ටික වේලාවකින් ගාන්ට අර සද්ද නැති වෙලා යනවනේ. අන්නේ නැති වෙන එක අහගෙන හිටියොත් අන්තිමට පෑනකම්. සද්ද නැති වෙන හැටි යාට තේරෙන පටන් අර ගන්නවා එක්කෝ මම වෙන දෙයක් අහන්න ගියොත් ගාන්ට අර සද්ද නැති වෙනවා. එතන ගාන්ට අර සද්ද වෙනකොට වෙන සද්දයක් ආවොත් ගාන්ට අර සද්ද නැති වෙනවා. ඊට පස්සේ නැත්නම් ගාන්ට අරෙන් බලන්න හිටියොත් සද්ද නම් යනවා තමයි. හැබැයි මෙතනින් යන්න මට ඇහෙන්නේ නැහැ. අපි දන්නවා මේක තව තව ඔය යනම ඇති. ඒ කියන්නේ වවුලට ඇහෙනවා ඊට පස්සේ. මට ඇහුන්නේ නැතොට වවුලට ඇහෙනවා. මොකද උට බොහොම සියුම් කන් තියෙනවා. හාවට ඇහෙනවා ඒක. අනිකුත් සංවේදී සත්තු නැහැ මට ඇහෙන්නේ. ඒ නිසා මම දන්නවා දැන් එහාට ශබ්දේ තියෙනවා. මං අහනවා මට ඇහෙන්නේ මම උඩට කන් රුකුල් දීගෙන අහගෙන ඉන්නවා මට ඇහෙන්නේ නැහැ. එතකොට එයා අහන්නේ නිස්සද්දනේ. සද්ද නෙමෙයිනේ දැන් සද්ද ඉවරයි. දැන් යාගේ ශේෂ්ත්‍රයෙන් ඉවරයි. නිස්සද්දේ අහගෙන ඉන්නකොට ආනාපානේ නතර නෑ බැලුවත් සද්ද ඉවරනකොට බැලුවත් වේදනාවක් කොට බැලුවත් උනේ බලනව නමුත් පේන්නේ අහනව නමුත් ඇහෙන්නේ නෑ මේක තමයි භාවනාවේ අන්තිම දක්ෂම කෙලවර එතකොට දැන් මේක දක්ෂම නම් දැන් මේ යෝගාවචරය අමාරුවෙන් උපයාගත්ත ආස්වාසේ නැති වෙන තැනනේ දැන් සතුටක් ඇති කරලා තියෙන්නේ. මෙතෙක්කල් හම්බ වෙච්ච දැනයි ලොකු සතුටක් තිබුණේ. අනේ මට දවස් ගාණක් භාවනා කරුවා ආනපනිය આવුනේ නැහැ. ආනපනිය આવුණත් ආස්වාසේ ප්‍රස්වාසේ වෙන් කරගන්න බැරි වුණා. දැන් ප්‍රස්වාසේ આવුණා ආස්වාසේ આવුණා දැන් දන්නවා. ඒක සම්පූර්ණයෙන් ගෙවන් වෙන තැනට අන්තිම බිඳුව බලන්න හිටියොත් එහෙම එයාට පේනවා දැන් මේක නැති වෙලා යන වෙලාවෙත් හිත කඩා ගන්න නැතුව හිත කරදර ගන්න නැතුව කෝප වෙන්නේ නැතුව නෑ වුණාට යමක් නෑ වුණාට අහුම්කන් දීගෙන ඉන්න පුළුවන් නම් හිත කීප කෝප වෙලා නෑ නිසා අරමුණ තියෙනකන් අහනවා. ඒ අරමුණ නෑ. හැබැයි නැතුණා කියලා කනපින්දම් ගහන්න යන්නෙත් නැහැ. අයිසාද වෙනකන් අඬන්නෙත් නැහැ. දැන් දන්නවා ඇහුවට ඇහෙන්නේ නැහැ කියලා. මෙන්න මේකට කියනවා කෝප වෙන්නේ නැති ගතිය අකුප්පම් කියලා. අරමුණ ඉවරයි. නමුත් තාම අහගෙන ඉන්නවා. ඔන්න ඕකට සතුට වෙන්න පුළුවන් වෙච්ච දවසක් හිතන්න. ආනපානිය බලාගෙන හිටිය. දැන් නැත ඉවර වෙන තැනට යනකම් බැලුවා. බැලලා ඊට පස්සේ දැන් දන්නවා බලාහන හිරියට පේන්නේ නැහැ කියලා. දැනගන්න උත්සාහ කරලා දැනෙන්නේ නැහැ කියලා. ගාන්ටාර සද්දයක් නම් අහගෙන හිටට ඇහෙන්නේ නැහැ කියලා. නමුත් එතන අනිවාර්යයෙන්ම සතිය කැඩෙන්න ඕන කමක් නැහැ. සතිය තියෙන්න පුළුවන්. ආන්න ඒ වගේ හිතනද මෙතන ඉන්න පිරිසට අපි සතිය කියලා දෙන්න උත්සාහ කරනවා. සතිය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඒක උංග දෙනකොට ඔක තේරෙන්නේ නැහැ. මොකද මේ සතිය කියන්නේ රටවුණු කැලලක් වගේ සුදු පාට දිග එකක් නම් ඔන්න අල්ල හොම්බට දමලන්නලා කියලා දෙත හැකිනේ. දැන් සතිය කියන්නේ අසවල් පාටය, අසවල් ගඳය, අසවල් දේ කියලා මෙලෝ හතරක් කියලා දෙන්න බෑනේ. ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකන් සතිය සතිය සතිය කියවට සතියක් ගියත් තේරෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ගෙදර යනකොමුත් අඬ අඬ යනවා නේද දෙකකින් විතරයි බුදුරැස් වීදිනකොට දැක්ක නැති කට්ටිය අඬනවා දෙකකින් මගේ කාලකන්නිකම මේ බුදුරැස් වීදිනකොට මට පේන්නේ නැහනේ කියලා. පේනේ උන්ට පිස්සු. නොපෙනෙන එකට ඊට වැඩිය පිස්සු. අනේ මට පේන්නේ. මේ සතියක් ගැන හුඟ දෙනෙක් කතා කරනවා. සතියම කතා කරනවා. අනේ තව කෙනෙකුට අහලකටවත් ගිහිල්ලා නැහැ සතිය කියන්නේ මොකද්ද කියලා. තේරෙන්නෙම නැහැ. අප්‍රමාදිකවට පස්සේ ඔය අපබ්‍රංශ කියන්න එපා අප්පා මට මේ මේ තමන් පිච්ච මල්ටිය පූජා කරන්න දෙන්නකෝ. මට නිලුම් මල් පූජා කරන්න දෙන්නකෝ. ඒක තීරෙනවා. දැන් හිතන්න කවුරු හරි සතිය අල්ලගත්තයි කියලා. කවදාහරි හිතන්න මේ තිබිච්ච සතිය ගෙවෙන තන බලන එක කොච්චර නිවනට ඕන කරන දෙයක්ද කියලා. මේ උපයාගත්ත දැනගත්ත සතිය මම දැන් ඉන්නේ සතියෙන් කියලා දැනගෙන ඒක දිගියේම හිත පවත්නකොට මොන හරි තට්ටු මාරුවක් වෙලා අලකලංචයක් වෙලා දැන් මගේ සතිය නැති උනායි කියලා අන්න එතනදී හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් සතිය තියෙනවා හොඳයි. සතිය නැති වෙනකොට නොතැලී සිටිනවා වඩා හොඳයි. මෙන්න මේක අකුප්පාචීතු මුත්‍යක් ඇති කරගන්න තියෙන ඥානයේ වශයෙන් පෙන්ලා දෙනවා සතිය තියෙනවා ඒක බොහොම අමාරු උපයපුදයක් අම්මා පයි කියලා ගෙදර දොරේ පයි කියලා වස්තු භෝගේ පයි කියලා මෙහි ඇවිල්ලා කවුරු හරි ධම්මන දෙන බතක් කාලා ඔහේ ඉඳලා උපය ගන්න උපය ගන්න එකේ උප්පරීම දේ තමයි ඒ සතිය Tamangen ගිලිහුණයි කියලා වෙන තැනකට හිත කඩලා ගියයි කියලා හිත සලා ගන්න නැතුව මේ තමයි සතිය කියන්නේ සංස්කාර ධර්මයක්. ඒකට උප්පත්තියක් තියෙනවා ඒකට ඒකාන්තයෙන්ම කපුරු පිච්චා වගේ සතිය නැතිවීමක් තියෙනවා. ඉතින් ওই ධර්මයේ ඇති උනායි කියලා සතුට වෙන්නයි නැතුණයි කියලා පශ්චාත්තාප වෙන්නයි යන්නේකට කියන පුත්තජනයයි කියන. ඇති වෙනකොට සතුට වෙනවා. පුළුවන් නම් බලන්න නැති වෙනකොට සතුට වෙන්න පුළුවන්. කිපින් නැත්තම් හිත කරදර ගන්න නැත්තම් ඒකට කියනවා අකුප්පා ගතිය කියලා. සමහරු වහකනවා. මේ ඇතිවිච්ච සතිය නැති කරගත්තා නැති වුණා කියලා ඇතිවිච්ච සමාධිය නැති වුණා කියලා සම්පූර්ණ බුදුරජාණන්සේ වැඩ ඉන්න කාලෙම දලිපියෙන් බෙල්ල කපාගත්ත දෙන්නේ. අසජි සූත්‍රයේ අසජි හමුදු එතෙන්නම ගියා. එතකොට බුදුරජාණන්සේ දෙපණිඩියක් ඇරියා මයි තාම අපහසු තත්ත්වයක ඉන්නේ මරණසන්නයි. පුළුවන් නම් සරුවචනසේ වඩම්මණ්ඩේ කිය. සරුවචනසේ ඇත්තටම හැම තැනකට මෙහෙම වඩම්මන්නේ නැහැ. මෙතින්දි මෙතින්දි අපේ වාසනාවට සරුවචනසේ වඩිනවා. වඩනකොට මාස්ටර්ජී ස්වාමීන් වහන්සේ අන්තිමයි ඇඳෙන් නැගිටින්න උත්සාහ කරන සරුවචනසේ කව නෑ අවශ්‍ය නෑ. මට ගෞරව කරන්න යන්න එපා. ළඟට ගිහිල්ලා අහනවා මොකද ප්‍රශ්නේ? අනේ ස්වාමීන් වහන්සේ මට පුළුවන් කාලේ පැවිදුණා. පුළුවන් කාලේ විවේකී හෙව්වා. පුළුවන් කාලේ සති සමාධි වැඩිව මට එන ඕනෙම ලෙඩක් මේ සමාධියට සමවැදලා මට අයින් කරගන්න පුළුවන්කම තිබුණා. ඉතින් මං හිතුවා මේක ඇත්තටම එක දිගටම මයි ළඟ තියෙන එකක් කියලා. ඒක මීතාණිට නමුත් මේ මෑතකදී මේ උග්‍ර ලෙඩක් ආව ලෙඩේ වැඩි වෙන්න වැඩි වෙන්න අර සමාධියට සමාධියන පුළුවන් ගතිය දැන් නැහැ. ලෙඩේ උග්‍රයි. ඒ නිසා සමාධියට සමාධියට බැරි ගතියත් ලෙඩේ උග්‍ර ගතියත් නිසා මගේ පෞරුෂත්වයේ සම්පූර්ණම දේවිලා ගියා. මම දැන් මැරුණට පස්සේ යන්නේ සම්පූර්ණ වික්ෂිප්ත භාවයකට. ඒ මොකද අර අච්චර ලෙඩ දුක් සමනය කරගෙන තරම් යොසගෙන ඉන්න පුළුවන් සමාධියක් තව නැති උනායි කියලා. සර්වචනසේ ඇඳ ළඟ ඉඳලා අහනවා අස්සජී මේ අනිකුත් ශ්‍රවණ බ්‍රාහ්මණය වගේ උඹ හිතන්නේ මේ සමාධිය මේ සාසනයේ ශ්‍රේෂ්ඨම දන කියලාද? මේ සමාධියයි සාසනයේ අවධාන ඵලය කියලාද? නැසජාමුතු උත්තර දෙන්නේ නැහැ. මොකද මේ ප්‍රශ්නට කරුවචනාංශයට උඩින් දෙන්න උත්තරයක් නැහැ. ඔබේ සීලෙට මොකද වෙලා තියෙන්නේ? මගේ සීලේ නම් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මිනිස්සුયો ওই නැතිවිච්ච සමාධියක් ගැන හිතන අඬනව නම් ওই සමාධිය බල්ලට දාපන්. ඕක දුකක් නේ. සමාජයේ තියෙන ගණින් නැති වුණා කියලා කනගාටු වෙනවා නම් ඕක නෙමෙයි මේ බුදුහාමරෝ පෙන්න සමාධිය ඒක ඇති වෙන තියෙන සුළු දෙයක්. ඔබේ සීලේ තියෙනවනේ. සීලේ කඩලා නැහනේ. සීලේ තියෙන ඕනේ කෙනෙකුට සමාධිය වඩා ගන්න පුළුවන් නේ. කියලා මේ අසජාන්තුරන්ට මේ සමාධිය නැතිවීම පශ්චාත්තාවපයක් කරගැනීමේ තියෙන නරකේ අරියාදුව පෙන්වලා දෙනවා. මොකද අපි මේ බණ භාවනා කරනකොට සිල් රකින්නවයි කියලා සිල් රකින්න නැති අයටත් එක්ක අපි ආඩම්බරකම් පානවා. අමනයි. මට සිල් තියෙනවා අර අර සිල් නෑ ඌ දුස්සීලයි ඒකට එක මම කතා කරන්න යන්නේ අර මේ කියලා අපි මේ තියෙන සීලෙත් කොයි වෙලාවෙ නැති වෙයිද කියලා කොහොමද දන්නේ? එදාට අර මනස අපිට උලීලි පානවනේ. නිසා මේ සීලේ තියෙන කවුරක්වත් තලන්නවක්වත් මාන්නක් කර කරන්නවත් නෙවෙයි. සීලේ තියෙන සමාධියට පාරක පාගන්නයි. ඊට පස්සේ සමාධිය ආවට පස්සේ එහෙම ගෙදර ගිහිල්ලා කියනවා උඹලා දන්නේ නැහැ මට දැන් චතුත් අධ්‍යාහනය තියෙනවා. මට දැන් තුන්වෙනි හතරවෙනි ධ්‍යාන තියෙනවා. අර ගෙදර පොල් ගන්න ගමන් අම්මටත් විකුණන්න හදනවා මේ සමාධි. එහෙම නැත්නම් ධ්‍යාන. ඉතින් ඒ අම්මා බලනවා මේ භාවනා කරලා ආපු ගෑනට මේ මොකද වෙලා තියෙන්නේ? හෙට වෙනකොට ඌරු විස නැගලත් අද වෙලා. ඉතින් කියන්නේ උඹ ඊයේ කිව්වේ නම් හතරවෙනි ධ්‍යානෙ තුන තුන්වෙනි ධ්‍යානෙ තුන කියලා එතකොට කුකුරු වරපෙන් බයි. ඉතින් එතකොට අර භාවනා නොකරපු එකන සාහතනේ සහැල්ලු කරලා දල කරනවා. මේ මනුස්සයා සහැල්ලු කරලා සලකනවා. මොකද මෙයා හිතනවා මේ සමාධිය බුද්ධියට සින්න වෙලයි කියලා. මේ සමාධිය කියන එක සංස්කාර ධර්මයක් කියන්නේ. ඒක ඇති වෙන ස්වરૂපයක් තියෙනවා. ඊටක පෙරලිලා ගිහිල්ලා නැති වෙනවා. ඉතින් මේ නැති වෙන සැනේදී නොකිපි ඉඳනම් ඇති වෙන තැනදී අන්ධහර පාණ්ඩයන්ට හොඳ නෑනේ. අnder පෑවොත්නේ ඒක නැති වෙනකොට සැලෙන්නේ. ඒ සතියත් ඒ වගේ සමාධියත් ඒ වගේ මේ දෙකම ඇතිව නැති යන සුළුයි. මේකෙන් නැති වෙන වෙලාවෙ නොසලී ඉන්න පුළුවන් ගතියක් තියෙනවා නම් යම් කිසි යෝගාවචරයකට ඒක තමයි මේ අකුප්පං චේතෝමුති කියන එකේ බීජේ. සතිය ඇති කරන්න ඕනේ. සමාධිය ඇති කරන්න ඕනේ. ආනාපාන හොතට අල්ලා ගන්න ඕනේ. නමුත් මේ ඇති කරන හැම ධර්මයක සංස්කාර බව තේරුම් ගන්න අපි කැමති නැහැ. අපි හිතන එක නෑ නෑ ඒක නিত্য සුඛ සුබ ආත්මීය දෙයක් කරගන්න හදන. ඒ නිසා මේ අපි ඇති කරන ධර්ම අර කාම ගුණයන් අයින් කිරීමේ කෘත්‍ය සඳහා විතරයි මේකට ගත්තේ. කාම ගුණයෙන් අයින් කරන්න අපිට සතිය අවශ්‍යයි. කාම ගුණයෙන් අයින් කරන්න නිරාමිස සමාධි සුඛය අවශ්‍යයි. ඒ දෙක සඳහා කාමගුණය අයින් කරගත්තට පස්සේ දැන් මේ ඒකට අඩේට ගත්ත මේ සතිය සමාධිය දෙකක් නැතිව යන සුළුයි. මේ නැතිව යන වෙලාවේ ඉහත් බඳගෙන අඬනවා නම් ඒ මනුස්සයාට සතිය දුක්ඛ ධර්මයක් බවට පත් වෙනවා. සමාධිය දුක්ඛ ධර්මයක් බවට පත් වෙනවා. මේ මේ දුක්ඛ ධර්මයක් ඇතිව නැතිව යන සුළු භාවය දැකලා ඒකට කියන්න තියෙන නොසලී ඉන්නවයි කියන එකනේ වචනේ පාවිච්චි කරන්න තියෙන්නේ. ඇතිව නැති වෙන භාවයේ දැකලා නොසැලී ඉන්න පුළුවන් නම් ඒ මිනිස්සයයි ඇහැලේපල කුමාරියාමි තමන්ගේම දරුවා වනේලාල කොටපු කතාවක් අහලා තියෙනවද? තමන්ගේම දරුවා ඒ වගේ තමයි තමන්ගේම සතිය තමන් විසින්ම දුරුවන් වෙලා යද්දී නොසැලී ඉන්න පුළුවන් ගතියක් හිතන්න පුළුවන් නම් උගව දෙනෙක් කැමති නෑ ඇහැලේපල කුමාරියාමි වෙන්න. ඔක්කොටම ඕන කරගෙන මේ සතිය gediy පිටිම gedara ගෙනියන්න සමාධිය ඒ විදිහටම ගෙනියන්න. නමුත් මේවා වැනෙන සුළු සැලෙන සුළු සංස්කාර ධර්ම ඒ නිසා මේක නැති වෙන වෙලාවේදී නොසලී සිටීම පාඩම් ගන්න එක මේ භාවනා මධ්‍යස්ථානවල කරන්න බෑ ඇති කරලා දෙන්න පුළුවන් ඒකල කියලා දෙනවා ඕක බුද්ධියට දින කරගන්න යන්න එපා පහුවේ පච්චක් කොට ගන්න යන්න එපා මම තුන්වෙනි ධ්‍යාන ලබා ගත්තා හතරවෙනි ධ්‍යාන ලබා ගත්තා කියලා ඕක නැති වෙනවා මේ හුඟ දෙනකොට වෙලා තියෙන්නේ මේ తాවකාලිකව හම්බෙච්ච දේ බදාගෙන මේ ලැබෙන එක දක්ෂකමක්. ඒක අනිවාර්යම ශිල්පේ. ඒක අනිවාර්යම ප්‍රතිපදාවේ. ඒ ලබාගත් දේ නැති වෙන බව බුදුරජාණන්සේ කියලා තියෙනවා. දැන් සාරිපුත්තු සාංශිත් කියනවා. ඒ නිසා ඊව නැති වුණාට නොසැලී ඉන්න මනස ඇති කරගන්න අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් බලන්න අපි ගත්ත කරපු සාකච්ඡා කරපු ප්‍රශ්නයක් ගත්තොත් සමාජලට හොඳට ආස්වාද ප්‍රසආසයේ මුල් කරගෙන භාවනා කරන කෙනෙක් නිදර්ශනයක් වශයෙන් ගත්තොත් ඒක ගෙවිල ගෙවිල ගෙවිල ගිහිල්ලා වරින් වර පේනවා වරින් වර පේන්නේ මේ විදිහට මෙහෙම ගියාට පස්සේ වෙලාවක් එයි මම මේ හිතිය ටික නින්දෙද හිතියේ නැද්ද කියලා අල්ලන්න බැරි වෙලාවක්. Taman දන්නේ නින්ද නෙවෙයි. හැබැයි මතක නැහැ. ඒ ඒ මතකෙට යන්නේ නැති සීකරගන්න බැරි අවස්ථාවේදී දැන් සතියට සිහිය කියන වචනේත් අපි සමාජලාට පාවිච්චි කරනවා සරති තරති කියන වචනේ පාවිච්චි කරනවා පෙර චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා කියන වචනේ බුද්ධජ පාවිච්චි කරන සතිය විස්තර කරන පෙර අසු විරු දේවල් නැවත සිහි කරන්න පුළුවන් ගතිය සතියේ දැන් මේ ආනපානෙ ගෙවිල ගෙවිල ගිහිල්ලා අරමුණ වලට සාදර වෙන්නෙත් නැතුව එහෙම මේක තැම්පත් වෙන්න දුන්නොත් සිහි කරන්න බෑ මම කොච්චර වෙලා හිටියද මොකද උනේ කියලා. අන්නේ වෙලාවේදී ඒ යෝගාවචරය සිහි කරන්න බැරි බව දන්නේ සිහි ආවට පස්සේනේ. නැත්නම් ඒ සිහි නැති කරන්න සිහි කරන්න බැරි ඉන්න වෙලාවේදී සිහි කරන්න බැරි බව දන්නේ නැහැ. මේ සංසාරේ ගැටේ වැදිලා තියෙන්නේ එහෙමයි. එයා ඊට පස්සේ සිහි කරන්න පුළුවන් තැනකට ඇවිල්ලා බලනවා පිටිපස්ස බලනකොට නෑ. එතකොට එයාට පේනවා නැවත සතිය පිහිටවපු ගමන් මෙච්චර වෙලා සතියෙන් ඉඳලා නැති බව තේරෙනවා. එතකොට එයා මේ සතිය නැති වුණා නිින්ද ගියා කියලා පශ්චාත්තාප වෙන්න ගියොත් අර ඇති කරපු සතියවත් දිගට පවතින්න ඒකත් ඇලැප්පිලා නැති වෙලා යනවා. ඊට පස්සේ දැනගත්ත මම මෙච්චර වෙලා නිින්ද නෙවෙයි ඒක තමයි හිත හැංගීගෙන වෙන්න පුළුවන්. අරමුණ නැති නිසා. නමුත් එතනදී එක දැනගත්තට පස්සේ නොසලී ඉන්න පුළුවන් නම් අර ඇති වෙච්ච සතිය දිගට ගෙනියන්න පුළුවන්. එහෙම නැත්නම් කලබල වෙලා ඒකට පශ්චාත්තාප වුණොත් අර ඇති වෙච්ච හිතේ නැවුම් බවක් ගෙනියන්න බෑනේ. ඒක නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ බල කතාව කියලා සපටි සම්බිදා මාර්ගේ විස්තර කරලා දීලා තියෙනවා. පමාදේ න කම්පතිති සති බලං. අපි ප්‍රමාදේ වැටුණා වගේ අසතියටපත් වුණා වගේ දන්නේ මොකද උනේ කියලා කියාගන්න බෑ. නමුත් ඒ ප්‍රමාවට වැටුණයි කියලා කම්පන වෙන්න පුළුවන් නම් ඒක සතියේ බලවත් අවස්ථාවක් කියලා කියනවා. සාමාන්‍ය සතිය තමයි අරමුණ දැනගැනීම. නෑ අරමුණක් නෑ. නිින්ද ගියදව දන්නෙත් නෑ. නැගිටිනවා. ඉතින් ඔක හතර සැරේ වෙනකොට ඕක පුරුදු කරගන්න පුළුවන්. ගියාට පස්සේ තේනවා හරි ඉතින් එහෙම වෙලා තියෙන ඉතින් කලබල වෙලා වැඩක් නැහැ හිත කරදර ගන්න එපා. ඔබ නොසලී ඉන්න පුළුවන් ගතිය බලපන්. කියලා ඒ මේ වෙලාවේ තියෙන ඥාණයට අකුප්පඥානං කියලා දාගත්තොත් එයාට ඒ ගැති කරගත්ත සතිය දිගට පවත්වන්න පුළුවන්. එහෙම නැත්නම් පශ්චාත්තාපේ නිසා ඒ ඇති කරගත්ත සුන්දර භාවයක් නැහැ. පශ්චාත්තාපයක් සැකයක් ඉතුරු වෙනවා. ඉතින් මෙන්න මේ කියන දේ පෙරදුනාට තරඟකින් තරඟයේ උගන්වන්න හදන්නේ ජය පරාජය පිළිගන්න එක විතරයි. එහෙම නැත්නම් ජය ගන්න ඕනේ කියන අදහසෙන් කරනවා නම් ඒකට තරඟ කියන්නේ ඒකට කියන්නේ මිනිමරු ගතියක් කියලා. නිසා මේ භාවනා ගමනේදී අපි මේ ඇති කරන සෑම ධර්මයක්ම අතහරින්න වෙනවා. ඒ අතහරින වෙලාවේදී නොසලී ඉන්න පුළුවන් නම් ඒකට ආර්යත්ඵල සමාධිය කියලා කියනවා. අපි දැන් ඒවා ටික ටික වශයෙන් බුද්ධ විඳිනවා. අල්ලන්නත් ඕන. අල්ලලා හරි දැනදී ඒක අතහැරෙනකොට ඒක මම කරපු දෙයක් නෙමෙයි ධර්මතාවයක් වශයෙන් මේ අතහැරීම නොසලී කරගෙන යන්න පුළුවන් නම් මෙතන ඉන්න ඕන කෙනෙක් බලන්න එහෙම අධ්‍යාපන ක්‍රමයක් අපේ අධ්‍යාපන පද්ධතියේ තියෙනවා කියලා කවදාවත් නැහැ. ක්‍රීඩා තරඟ ඇති කරුවේ ඒකට ඒකත් දැන් අමනයි තිරිසක්. බුදුජානනාංශ උගන්වන්නේ අමාරුම දෙයක් උපේනවා. උපේ ගන්න බැරි දෙයක්. ඒ මොකද එතකොට අර ලාමක ධර්ම කොහොමවත් අතහැරිලානේ. උපේලා ඒකත් අතහරිනවා. ඒක පිළිබඳ අතහරින වෙලාවේදී කිසියම් මානසික කම්පනයක් චංචලයක් නෙමෙයි අතහරින්න වෙන බව දන්න. ඉතින් මේකට උපමා අටුවාචාරින් වහන්සලා සඳහන් කරලා තියෙන්නේ ඒ සංඛාර උපේක්ඛා ඥාණය විස්තර කරලා තියෙන විස්තර කතාවේ සඳහන් කරලා තියෙනවා. අපි ගත්තොත් දැන් අපි ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ ගංගෙන් එහා පැත්ත රත්නපුර දිස්ත්‍රික්කේ. අපි හිතමු මේ දිගේ රජවරු දෙන්නෙක් ඉන්නවා කිය. දැන් මම ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ. මගේ ඉන්න පළාතේ රජුරෝ මයිත් එක උදහස් වෙලා මම මරන්න රාජපුරුෂයෝ මෙහෙව්වයි කියලා දැනගන්න. ඉතින් මම කරන්නේ ඉක්මනටම දැනගන්න එහා රාජ්‍යයට ගියොත් වෙන රජ කෙනෙක් ඉන්න ওই නඩුව වෙනයි. ඒ නිසා මම දුවනවා ගංගායිනට එහා පැත්තට පනින්න. ඒකට මේ පිටින් රාජපුරුෂෝ එලවගෙන එනවා. ඉතින් මම ගඟ ළඟට ගිහිල්ලා හිතනද ගඟ පීනන්න මන් දන්නේ නැහැ. ගඟේ මිනි මෝරු ඉන්නවා. සීත දියවැල් තියෙනවා, කෙන්ඩ පෙරෙනවා. ඒ නිසා කිඹුලෝ ඉන්නවා මට පනින්න බෑ. මේ පැත්තෙන් රාජපුරුෂයෝ මාව එලවගෙන එනවා තා පොඩ්ඩක් වෙලා හිටියොත් කොහොමදත් ගින්නලා මරනවා. ඒක නිසා ඒ ආපු කෙනා කරනවා කරනවායි කියලා උපමාවක් පෙන්නනවා. රත්නපුර පැත්තෙන් වැඩිචි ගඟේ ඉවුර තියෙන ගහකින් මෙහාට ආපු අත්තක එල්ලිච්ච වැලක් තියෙනවා ගඟ මැදට. ඉතින් කරන්න තියෙන ඉවුරේ ඉඳලා දුවගෙන ගිහලා අර වැලට අල්ලගත්තොත් කොච්චර හයියෙන් අර වැල අල්ලගන්න වේද කියලා හිතනද ඒ වැලිය වාසිය ගන්න ඒකල එක පැද්දිලා යහපැත්තට ගිය ගමන් අතහැරියොත් රත්නපුරේට වැටෙන්නේ. අල්ලගමන හිරියොත් මොකද වෙන්නේ? ආපහු පැද්දිලා ගම්පහට එනවා. නිසා අල්ලන වෙලාවෙත් අල්ලන්න ඕනේ මොකාද මොකාද ඇල්ලුවා වගේ. එහා පැත්තට ගිය ගමන් හරියටම එහා කොනටම යන්නේ යුර පැත්තට එනකොට අතාරින්න ඕනේ. ඉතින් ඔය දෙකේදී ඒ අතාරිනවයි කියලා කිව්වට අනේ මට මෙච්චර උදව් කරපු මේ වැලනේ මං අතාරින්න ඕනේ කියලා අතාරින එක පමා කරන චිත්තක්ෂණයක් ආපහු මේ පැත්තට එනවා. යහට පැද්දිලා ඉවර වෙන තැනදීම අතහරිනවයි කියලා කියන්නේ අර මෙතන තමයි උදව් කරපු ඒ වැලම ඒ උදව්ව මොකද්ද මම මේ එහා පැත්තට ගියන විතරයි වටම වැල ඕනේ එහාට වැලට වැඳ වැඳ ඉන්න බෑ වැලවන හිටියොත් ආදිපුරුෂයන්ට අහු වෙනවා බුදුරජාණන්සේ ඒකට කුල්ලූපම දේ කුල්ලූපමං වෝවික්කවේ ධම්මං දේසී සාමි තරණත් ආය නෝගහනත් ආය කියලා. ඒ මනසට වැලක් නැත්තම් ඒ මනස කරන්නේ මේ කොට තියෙන ලී කැලි ටිකක්, කේල් කන්දන් ටිකක් එකතු කරගෙන, පහුරක් බැඳගෙන ඒක ගඟට දාගෙන අතින් පහින් දමි ගහගෙන කොහොම හරි එහා පැත්තට තල්ලු වෙනවා. මොකද මේ පැත්තේ හිටියොත් බය නිසා. ඉතින් මැදදී වෙලා කපා ගත්තට පස්සේ ඔක කොහොමද එහා පැත්තේ සේන්දු වෙන්නේ? එහා පැත්තට සේන්දු වුණාට පස්සේ මට මේ උදව් කරපු මේ පහුර කියලා හිතන ඕක කර තියානේ යන්න ගත්තොත් මොන තකතිරුකමද කියලා බුදුහාමුදුරන් අහනවා. අර ඉගොඩ වෙන්න ඒ වෙලාවේ හොයාගත්ත කේල් කඳන් ටික මට ඉගොඩ වෙන්න උදව් කරපේ කියලා කරතියානේ යයිද කියලා බුදුහාමුදුරන් දාන් කරන්නේ එක්කවත් ගඟේ පාකලා රෙවි නැත්තම් ගොඩට දාලා යයි. ඉතින් කිසිම බෞද්ධයෙකුට පුළුවන් ද කියලා අහන්න මේ තමන් ඉගෙනගත්ත අභිධර්මය අමතක කරන්න. කරන්න බෑ. කිසිම කෙනෙකුට මේ මේ තමන් උපයාගත්ත සියලු ධර්ම කොටස ටික මට අතාරින්න වෙනවා කියලා හිතන්නවත් පුළුවන් ද කියලා හිතන්න. ඉතින් කොයිද නිවනක් හම්බෙන්නේ? මේ ධර්මයේ තියෙන්නේ මේක එගොඩ වෙන්නනේ. ඒක වැඩි වුණාට පස්සේ ඒක අතහැරෙනවනේ. ඒක අතහරින්න කැමති නැහැ. මේ නිසා සරුවචන්සේ සඳහන් කර තිනවා ධම්මෝ බිවෝ බික්කවේ පහතබ්බා පගේවා ධම්මෝ. මහන්නේ මේ ධර්මයක් උඹට අතාරින්න වෙනව නම් අධර්මය ගැන කුමන කතාවද කියලා. අපි මේව අල්ලගන්නේ කොච්චර කෑදරකමකින්ද කියලා බැලුවොත් හරියට සතිය අල්ලගත්තට පස්සේ සතිය අපේ මේ අවැස්ස නෑ එක් වගේ තියාගෙන ඉඳ හදන. ඒක නැති වෙයි කියලා අදහසක් නෑ. සමාධිය හම්බෙච්චාම ලොකුම බෝධලයක් කරගෙන ඒ ගැන පශ්චාත්තාප වෙනවා. ඒ හැම වෙලාවෙදිම ඒවා සංස්කරණය කරගත්තාන් ඒවා මගේ කරගත්තා නම් අනිවාර්යයෙන්ම දුක. ඒ නිසා ඒක පරෝජන පිසු පාවිච්චි කරා. ඒක වෙලාවට හැලෙනවා. ඒක උඹට ඕන වෙලාවට හැලෙන්නේ හැලෙන වෙලාවේදී මෙතන ඉල්ලන එකම දේ හිත කරදර ගන්න එපා දුක් වෙන්න එපා ලැබුණයි කියලා සතුටු වෙන්නත් එපා නොලැබුණයි කියලා කනගාටු වෙන්නත් එපා මෙන්න මේ අකුප්පා ගතිය පුරුදු කරනවා නම් ඒ යෝගාවචරයට භාවනා කර කර ඉන්නකොට සද්දයක් ඇහෙනවා එතකොට සද්දෙට ගියා කියලා කියන්නේ ආනාපානිය අතහැරුණානේ අපි දුන් සතිය අතහැරුණානේ ඉතින් යා දැනගන්න ඕනේ මේ අකුප්පා චේතෝ විමුක්තිය ලබන්න නම් ඇතිවෙච්ච සතිය දැක දැක දන දන කැඩෙන වෙලාවක් එන්න ඕනේ මේන්න මේකට අවදි වෙන්න. දැන් මම ළඟ තිබුණ සතිය මගේ අතින් ගිලිනවා. මෙන්න මෙතනදී නොසලී ඉන්න පුළුවන් නම් කියලා අම්මා මුත්තා කිව්වත් කරන්න බෑ. අම්මා මුත්තා කිව්වත් කරන්න බෑ මොකද ඒ තරම අපි මේවා අල්ලගෙන ඉනවා. ඒ නිසා මේ ඇල්ලුවොත් සතිය උනත් දුකක්. ප්‍රයෝජනෙයි සලකලා සතිය පාවිච්චි කරොත් වටිනම දේ තමයි සතියෙන් නැති වෙලාවේ මම සතිය නෑ කියලා දැනගන්නේ. ඒක ඒක මේ සම්මත සම්ප්‍රදාන කුල සිංහල බෞද්ධයට අල්ලන්නම බැරි එකක්. මොකද මේගොල්ලෝ ඒක මේ සින්න කරගන්න හදනවා බුද්ධියට සින්න කරගන්න හදනවා. ඒක නිසා මේ අමාරුවෙන් උපයාගත්ත සතිය, මේ අමාරුවෙන් උපයාගත්ත සමාධිය, මේ අමාරුවෙන් උපයාගත්ත ධර්ම ඥානය, මේ අමාරුවෙන් උපයාගත්ත ප්‍රඥාව මේ දෙක අතරින්න වුණොත් ඉතින් ලොකු පශ්චාත්තාවයක් වගේ. ඒ නිසා මේවා පාවිච්චි කරන්න ප්‍රයෝජනේ සලකලයි. මේනික උපකරණ ටිකක් විතරයි. වඩුවෙක් පාවිච්චි කරන උපකරණ ටික වගේ ඒ ටික එතන අතහරින්න බැරිකම නිසා සතිය ඇති වෙච්ච කෙනා සතිය ඇති කරගත්තේ නැති කෙනාට වැඩිය පශ්චාත්තාප වෙනවා අයියෝ මේ සතිය තිබිලා සතිය නැති වුණා හරියට ඒක නිකන් මේ පදක්කමක් හම්බුණා වගේ ආමියකේ ලොකු වීරකමක් කරලා වගේ නමුත් ඒ ඒ පශ්චාත්තාප වෙන මිනිහට නැවත සතිය ඇති කරගන්නත් බෑ අර හිතේ ද්වේෂ සහගත ගතිය නිසා. ඒ නිසා සතිය එනකොටත් සතිය යනකොටත් සමසිත සමාධිය එනකොටත් සමාධිය යනකොටත් සමසිත ආශ්වාස ප්‍රශ්වාසයේ පේනකොටත් යම් වෙලාවක ආශ්වාසයෙන් තල්ලු කරන සද්දයක් ඇහෙනකොටත් සමසිත සද්දයක් එනකොට ඇති වෙච්ච හිත වගේම සද්ද කියලා ආය ආනාපාන එනකොටත් සමසිත ගන්න පුළුවන් නම් ඒකට අපිට කියන්න වෙනවා මෙන්න මේ සඳහා සූදානම් මනසට මේ සඳහා ලෑස්තිලා යන එක නම් මේ අකුප්පං ඥානම් කියන එකට ලෑස්තිලා යන ඒක මේ තමා විසින්ම වදා වදා හදා වඩා ගන්නා දරුවා තමාම වනේලාල කොටලා කොටන්න කියන්නේ මම නෙවෙයි රජුරෝ කියනවා ඉතින් මොකද කරන්නේ ඉතින් අපිට ඒක හිතන්න අමාරුයි. මොකද ඒකේ පේන්නේ මේ මවකගේ තියෙන මේ තමන්ගේ මස්සෝලේවට තියෙන ආදරය කියලා. නමුත් මේක පිළිබඳව චූල ධම්මපාල සූත්‍රයේදී සර්වචන් වහන්සේ මෙසිහි කරනවා. එදා මම රාජමහීසිකාවට හම්බෙච්ච පළවෙනි දරුවා. චූල ධම්මපාල කියලා නම තියලා තියෙනවා. තාත්තගෙනම කාලාබු කියන රජුරෝ ඒ බිසෝන්නාංශයට දරුවෝ නැහැ. රජුරණ પરම්පරාව ගෙනන දරුවෝ නැහැ. ඉතින් යාදිලියා දිනවා, පූජා තියෙනවා, බෝධි දැන් කාලේ කට්ටිය බෝධි පූජානේ තියන්නේ. අයියෝ බුදුහාමුදුරෝ දන්නවනේ මේ ගෑනුවට ළමයි හම්බෙන්න බෝධි පූජා තියෙනයි කියලා වහ කනවා. අද බෝධි පූජා තියෙන ඔව්වට. එදා නම් ඒව පොත්වල සඳහන් නැහැ. කෙසේ නමුත් ඔන්න පිළිසිඳ ගත්ත දරුවෙක්. ඉතින් ඒ වෙලාවේ ඉඳලා රජුරෝ මහේසිකාවට ඉතින් කිරියම්මලා දීලා ගැප්පේ දැර පාලා කොහමද දරුවා හම්බුනායි කියමුකෝ. දරුවා හම්බෙලා සුළු කාලෙකින් රජුරු අන්තපුරයට ගියාට පස්සේ මේ බිසවුන්නාන්සේ ඒ දරුවා දිහා හැරිලා ආදරයට බලන්න රජුරු ළඟින් යනවා. රජුරණ ගෞරව කරන්නේ නැහැ. රජුරු හොඳටම බීලා. ඒතර රජුරෝ හිතනවා මේක ඉපදිලා දවස් පහෙන් මේ අම්මා මේ තරම් ආකර්ෂණය කරනවා මේක ලොකු වුණාට පස්සේ මට මොන දෙයක් කරයි ගහලට කියනවා ගෙනල්ලා හතරකට හතරට කඩලා කපලා හතර වහල්කට එල්ලන්නේ කියලා දැන් රජුර හොඳටම බීමතින් මේ ඉන්නේ. Tamange අග්‍රමහේසිකාව හම්බෙච්ච දරුවට කරන ආදරය නිසා මට රාජගෞරව කරේ නැහැ. ඉතින් රජුරවන්න උදහස් වෙන තියෙන ප්‍රධානම දෙයනේ. ඉතින් දරුවා හතර කපලා එල්ලනවා. එල්ලන්නයි කතාව. දැන් රජුරෝ පත්‍රිපිය බලන ඉන්නවා. ගහලයාගෙන ලකුමාරයා තියලා තිනවා දංගඩිය උඩ. අම්මා ඉන්නවා බලාගෙන සීයනවා දී නැතිනවා. ක්ලාන්ත වෙනවා මැරෙනවා ආය ක්ලාන්ත වෙනවා ආය පණිනවා. ගහලයා බලන ඉන්නවා. කඩුව පාත් කරන්න. ඉතින් එතකොට මේ මේ පුංචි දරුවා තමයි බෝසතාණන්සේ. උන්වහන්සේ කියනවා මට එදා හිතක් තිබුණා මං වෙනුවෙන් මට දඬුවම් දීපු පියරජුන්ටත් මං වෙනුවෙන් කලන්තයදී වැටෙන අම්මටත් මාව කපන්න බලන රජ ගහලයටත් මට සමසිත තිබුණා එදත් කියලා. ඊට පස්සේ බුදු වුණාට පස්සේ බුදුරජාණන්සේ කියනවා මෙන්න මෙහෙම දෙයක් චූලදම්බ වාහ සූත්‍රයේදී සිද්ධ වුණා. රජ්ජුරුව මගේ පියා. මගේ ජාතක පියා. එයා තීන්දුව කරනවා මාව හතරකට කපන්න. මගේ අම්මගේ බලවෙනි කුළුඳුරේ පුතා. පණිවිඩය හෙච්ච වෙලා ඉඳලා අම්මා කලන්ත ඇල්ල වැටෙනවා. ගහලා තා පොඩ්ඩකින් කඩුව පාත් කරනවා. මට මේ තුන් දෙනා කිරීම සමසිත. ඉතින් මේක බුද්ධහම කියලා හිතෙන්නේ නැහැ. මේක නිකන් මේ හිතාගන්න බැරි දෙයක් නෙ වෙලා තියෙන්නේ. ඒ නිසා භාවනා කරන කෙනා අහලවත් නැත්නම් ඒ මනුස්සයා කරන්නේ සතිය ඇති වෙනකොට සතුටු වෙනවා සතුටු නැති වෙනකොට කනගාටු සමාධිය ඇති වෙනකොට සතුටු වෙනවා සමාධිය නැති වෙනකොට කනගාටු මේ ඔක්කොම මම කරගන්න හදනවා මේ ඔක්කොම මගේ කරගන්න හදනවා මේ ඔක්කොම මගේ ආත්මය කරගන්න හදනවා ඉතින් මේ දේ වෙනුවෙන් හතියට මේ මේ මගේ දරුවා මේ රූප මේ ශබ්ද මේ ගන්ධ මේ රස මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා කොච්චර ජප මන්තර මැතිරුවත් මේ සතිය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා කියලා දෙනකොට අනේ අම්මේ ඈලේ පොළ කුමාරයව කොහොම තමන්ගේම දරුවා වලින් දාලා කොටයි දෝ ඊටත් අමාරුයි මේ මූණු තියා ඔක්කොම මූණු නිකන් එන ගාච්ච සෝම් පිටණි වගේ තියෙන මට පේනවා බලන ඉන්නකොට කිසිම පෙම් පාටක් නැහැ මොකද මෙව්ව අහන්න නෙවෙයි නිස්සන්නවනේට ආවේ මේකට සතිය වැඩි වෙන්නේ නමුත් මේ මනුස්ස මනසට එතෙන්ට යන්න පුළුවන් ලෝකෝත්තර වෙන්න යන්නත් ඕනේ ගියේ නැත්නම් මේ අපි කරන මේ මේ එදිනදා ජීවිතයේ තියෙන මේ සැලෙන ගතිය ඒක බුදුරජාන් වහන්සේ දකින්නේ තිරිසං ගතියක් විදියට. ඒ නොසැලෙන ගතියකට එන්න ඕනේ. ඒකට අර සුන්දර වචනේ අපර තියෙන නොසැලෙන මනස නැත්නම් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවිය. අමාරු බව හැබැයි නමුත් අපි සිංහල ගරු කරලා තියෙනවානේ මේකට. සිංහල ගරු කරලා තියෙනවනේ මේකට. ඒ නිසා මේ අශ්ලෝක ධර්මයේ කම්පා නොවීම විශේෂයි බලලා සතිය ඇති වෙනකොටත් නැති වෙනකොටත් හරියට ආස්වාසිය ඇති වෙනකොටයි නැති වෙනකොටයි දිහා හොඳට බලා ඉන්නවා වගේ. බලා ඉන්න පුළුවන් මනසක් හිතන්න බලන්න පුළුවන් ඥානයක් හිතන්න ඒක උප්පත්ති ලැබපු හැම කෙනාටම සමානව තියෙනවා. හැබැයි Taman දන්නේ නැහැ. ඒ වගේම මේක අගය කළ යුතු දෙයක් බව. එහෙම නැත්නම් උපයාගත යුතු සාක්ෂාත් කළ යුතු ධර්මයක් බව සාරිපුත්‍ර ස්වාමීන් නොකියුවනම් බුදුරජාණන්සේ නොකියුවනම් අපි දන්නේ සතිය හැමදාම එක දිගටම පවත්වන්න පුළුවන් දෙයක් විදියට. එහෙම නැත්නම් සතිය සංස්කරණ සංස්කාරයක් කියලා හිතන්නේ අපි. සතිය මට ඇවැත්තටම තැවැද්දට හම්බෙච්චි බූදලයක් වගේ කරගෙන හිතාන ඉනවා. ඉතින් මේ විදිහට කල්පනා කරන සද්ධාවද, වීර්යයද, සතියද, ප්‍රඥාවද සියලු ධර්ම උපයන්න ඕනේ. ඒක දිනුවරට හැරපියා යන රජකුසේ කියලා කඟ වෙන මේ කග්ගවිසාන සූත්‍රයේ සඳහන් කරන රටක් තියෙනවා කියන එක ලේසි නෑ. රටක් යුද්ධ කරලා දිනාගත්තට පස්සේ රාජ්‍ය අතහරින්න පුළුවන් නම් Taman දිනාගත්ත රජය අතහරින්න පුළුවන් නම් දිනුවරට හැරපියා රාජාව රට්ටම් විජිතම් පහය. දිනුවරට හැරපියා යන රජකුසේ දැන් බුදු ජානනාංශේ ජාතිය කුලය මාව ඔක්කොම බල්ලනේ ඉපදුනේ ඔය අවසාන භවයේ පස්මා බැලුම් බලන්නේ අම්මා තේරුවා ජාතිය තේරුවා ස්ථානේ කුලයමව ගී ගැතන්නේ දවසේ ඌව බල බල ඉන්න බෑනේ ගීල ඉවරලා කුල බෙදෙට බෑනේ එහෙමනම් ඉතින් අඩු කුල ඉපදින්න එපා එහෙමනම් පස්මා බැලුම් බලන්නේ අඩු කුල ඉඳලා බැන්නට කවුරු ගණන් ගන්නෑ රජ කුලෙම ඉපදලා කුලයට බනින්න ඕනේ සියලු සම්පත් උපේලා මේ සම්පත් රකින්න මිනිසුන්ට දොස් කියනවා. තොපි මොනවද මේ අල්ලන්නේ? වටින දෙයක්ද? මේ කුණු කන්දලයක් නල්ලන්නේ. ඕ බලපන් මට හම්බුණා මම ඒකත් අතහැරියා. මං ඉන්නේ ඩෙඩ වටන තැනක් කියලා. ඉතින් අන්නේ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ අකුප්පා චේතෝ විමුතියේ නම තමයි තථා කියනවා. තතථා කියලා කියනවා එහෙව් ගතිය. දිනුවත් පෙරදුනත් සමසිත. ඒක තමයි තථාගත කියන නම සරුවචනාංශයට බැඳිලා තියෙන්නේ එහෙව් තැනටපත්තු. තත භාවයටපත් වෙච්චි හොඳට මතක තියාගන්න ඒක තමයි අපේ ප්‍රകൃතිය. අපිට මේ සැලෙන බතිය ඇවිල්ලා තියෙන්නේ මේ එක ආත්මයක් ඇතුළත මේ අපි ඇසුරු කරන්නම් අපිට බොලේ නරක කළා තියෙන මේ මගේ අම මේ මගේ තාත්තා මේ මගේ අක්කා මේ මගේ සිංහල බුද්ධඝම මෙව රත්තරන් මෙව අසුචි කියලා ගේනකොට ගෙනාවුවා නෙවෙයි. මම බැරි වෙලාව රුසියන් ආණ්ඩුවක රුසියන් රජයක ඉපදුනා නම් මම ඉගෙන ගන්න වෙන දෙයක්. එදාට මම ඒක මගේ කරගෙන මැරෙන්න හදනවා බෙල්ල කන්න හදනවා. එතකොට සිංහලයේ මරන්න ඕනේ කියලා කියන්නේ ඉතින්. ඒක නිසා ඒක මේ අතරමඟදී හම්බෙච්ච අපි මේ ඔළුව කුරුවල් වෙන ගතියක්. ප්‍රകൃතියේ බුදුජානක හොඳටම දන්නා ප්‍රകൃතියේ ඒ ලාභයට පාඩුවට මේක ඇත්තටම කියන්නේ පරිණාමය කියලා. පරිණාමයේ තියෙනවා පරිසරයට හැඩ ගැහෙනවා කියලා එකක්. survival of the fittest. නැත්නම් අනුවර්තනය කියන්නේ. මේ අනුවර්තන ගතිය අපි තටමඬ ඕන එක තියෙන එකක්. අපිට ඕනේ නම් නොසලෙන මනසකට අනුවර්තන වෙන්න ඕන කියලා ඒක ගන්න වැඩි එක වැඩි කල් යන්නේ. හැබැයි ඒක ඕනේ නැත්තම් අපි කොච්චර බුද්ධහගම් කරත් ත්‍රිපිටකේ කටපාඩම් කරත් මොන જાති කරුවත් පෞරුෂත්ව වෙනසක් වෙන්නේ ඒක නිසා අර චේතෝ සමාධියක් ඇති කරගත්ත කෙනාට අවශ්‍ය නම් මැරෙන්න ඉසලා සාක්ෂාත් කරන්නේ මම මේ උපයපුදී කොහොමඩත් මරණෙදී නැති වෙනවා. ඒක මැරෙන්න ඉස්සෙල්ලා මේක අතාරින්න එක. ඒකේ වීරත්වයක් තියෙනවනේ. කොහොමඩක්වත් අතාරින්න වෙනවනේ. ඊට වැඩි මේට වැඩි හොඳයි අතහැරලම දාලා ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන්න පුළුවන් නම් ඉතින් අකුප්පං ඥානං කියලා ඒකට අපේ කිට්ටු අන්තෝ කිසිම කෙනෙක් අපිට සහයෝගයටත් නැහැ. ඒගොල්ලෝ තීරුම් ගන්න මට්ටමකුත් නැහැ. හැබැයි ඒගොල්ලෝ කැමැති අතාරිනකොට ඒගොල්ලන්ගේ පැත්තට අතාරිනවනම් අන්න නෑ අයෝ. ආ ඒගොල්ලෝ නම් අම්මෝ පුදුම සැලසුම් කරලා කියනවා ඔක ඌ අතලා අතර බෑ මම පැත්තට දාපන් ඈ. ඒක නම් නෑ අයෝ. කවුද දන්නේ මේ අයෝ නෑ දෑයෝ. ඒකන හරි කැමැති බුදලේ අයිතිවාසිකම් කතා කරන්න කැමැති. නමුත් මේ අතරින් එහෙම જાතියක් වංශයක් ආගමක් තෝරලා නෙවෙයි උදේට නැගිලා කුණු කෙල ටික බිම දාන්නේ. දුක්ඛ ඒක මේ අර්මිනියට නිඳ කරන්න ඔක්ක කාටවත් නම්බු කරන්න නෙවෙයි අර කුණ අත කරනවා වගේ මේක අතහරින්න පුළුවන් නම් ඒකට කියන්නේ අකුප්පං ඥානං කියලා මේකට කියනවා තතතාවය කියලා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අකුප්පං ඥානං දිනු කරන්න ඕනේ නම් කාට හරි. භාවනා කරපු කෙනෙකුට අවිරුද්ධ ප්‍රතිපදාව පුරුදු කරන්න කියනවා. මොන්නම දෙයකටවත් විරුද්ධ වෙන්න එපා. විරුද්ධතාවේ ආවොත් එතනම පිච්චෙනවා. ඒක තමයි අසහනය කියන්නේ. ඒ තමයි දැවිලි දැවිලි කියන්නේ. අපි ළඟට කවුරු හරි ඇවිල්ලා මොනවාරි ඉල්ලනකොට අහනවා සීබුද්ධියෙන්ද කතා කරන්නේ. ඔව් ආයෙනම් ගනි. කවුරු හරි අපිට දෙන්න හදනවා. මේ වාර සීබුද්ධියෙන් මේ වැඩේ කරන ආයෙනම් මෙතන තියලා එච්චරයි. එහෙම නැතු මේ ලැබෙනවයි දෙනවයි ඔය ගනුදෙනුවලදී අපි මේ එකට කැමති එකට අකමැති වෙන්න ගිය ගමන් අර මනසගේ පෞසේරම මගේ මල්ලට වැඩ. මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මොන්නම දෙයකටත් විරුද්ධ වෙන්න ඕන කම නැහැ. මොහින් නොබැදී ඉන්න පුළුවන්. නෑ අර හමුදු කෙනෙක් ගියාලු ප්‍රයිවට් බස් එකේ ඩ්‍රයිවර් වාගෙම තියාගත්තේ තියෙන සීට් එකේ වාඩි වෙලා. ඉස්සරහම තියෙන සීට් එකේ. ඇක්සිඩන්ට් කළා එතනම ළමෙක් මැරුණාලු. ඒ පොලිස් කාර්ය දුක නාපු ගමන් ගෙලිම කියවලු හාමුදුරන්ගේ සාක්කේ විතර ඇත්ත. ඩ්‍රයිවර් කියන්නේ අහන්නෙත් නෑ ළමයා ගැම්ම කියන්නේ අහන්නෙත් නෑ හාමුදුරන්ගේ සාක්කේ දෙන හාමුදුර කළා මම ඒ දෙලා ඇද්දක වාගෙන හිටියේ කිව්වා. කියලා ඇද්දක වහගත්තා. මොන කරන්නේ? මම ඒ වෙලාවේ බැලුවේ නෑ මම ඇද්දක වහගෙන හිටියේ ඉතින් මට සාක්ෂි දෙන්න විදියක් නෑ. කාටරියේ දැන් නෑ ඔබ සාක්ෂි දිය යුතුමයි. තෝ මරනවා ගහනවා කියලා බෑ ඉතින් ඇද්දක වහගන්න ඕන කෙනෙකුට පුළුවන්. එහෙනම් ටෙලිවිෂන් එකේ කුණු හරපැප් පෙන්වන්නේ නෑ කියලා හිතන්නේ. ඉතින් දරුවොත් ඉන්නවා අත්තම්මලත් ඉන්නවා ඔක්කොම ඉන්නවා සි රසවිලි ලැජ්ජයි. ඉතින් මොකද කරන්න තියෙන්නේ? ඇද්දේ වහගෙන ඉන්න එකයි තියෙන්නේ. කවුරු ඇහුවොත් හරිම අසභ්‍ය දර්ශන නේද? මොකද්ද? ඉවරයි. ඌර නඩු ලියන්නයි මේක හදපු මිනිසුන්ට චෝදනා කරන්නයි අසභ්‍ය දෙපින ඇත් දෙක වහන්න පුළුවන් දෙයක් ඇත් දෙක කියන්නේ. ඒ නා බුදුරජාණන් කියන්නේ දැක්කට මොකද පොට්ටෙක් වගේ හිටපන්. ඇහුනට මොකද බීරික් වගේ හිටපන්. ඔය ඇහෙන ඇහෙන දේවල් වලටපත් උත්තර බඳින්න යන්න එපා. දැනුණට මොකද නොදන්නා වගේ හිටපන්. ඒකට කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව. දකින්නවා, ඇහෙනවා, දැනෙනවා, යුත්‍යයිශ්‍ය තේරෙනවා. ඥානේ මෝඩකම තියෙන ඒ උනට බෝඩෙක් වගේ, මලමිනියක් වගේ, පොට්ටෙක් වගේ. ඉතින් මේකට නෝන්ජල්කම කියලානේ ලෝකයා කියන්නේ. නමුත් බලන්න බුදුරජාණන්සේ මොකද්ද උගන්ලා තියෙන්නේ කියලා ඒ මාළුන්ගේ පුත්‍ර සූත්‍රයේදී නැත්නම් බාහ්‍ය සූත්‍රයේදී යුද්ධෙටම කියලා තියෙනවා ඇත්ත ඇත්තේ නමුත් අන්දෙක් විදිහට හිටපන් දැකලා දැකපු දේ නතර කරපන් ඔයින් එහාට ඔය ගැන වැඩිපුර විස්තර හොයන්න යන්න එපා ආන්න ඒක උප්පත්ති ශක්තියක් අපි උප්පත්ති වාසනාවක් ඒක දිගේ යන්නේ මේකට රුචි මේකට අරුචි නිසා ඒ අරුචිය රුචිය මේ ජීවිතයේදී හැත්බැඳිච්ච කාටක් වෙන දැනකට ගියා නම් වෙන දෙයකට අපි රුචර්ජකම් කරන්නේ. ඉතින් ඒකට අපි කොච්චර අහු වෙලා තියෙනවද කියලා බලන්න. අපේ රුචි කෙනෙකුට කවුරු හරි ගැහුවොත් පුදුම වේදනාවක් නේ. අපේ අරුචි කෙනෙක් විනාශ වෙලා යනවනම් අනේ සාදුවකට තවත් එන අත ගහපන් කියලා ඉතින් සන්තෝෂ වෙනවා. මෙන්න මේ දේ තියෙනවා. ඒක සංස්කෘතිකතිය වශයෙන් තියෙනවා. නමුත් හිතේ මේක නැති කිරීම සඳහා මේ අවිරුද්ධ ප්‍රතිපදාව මොනම දෙයක්වත් කවුරු හරි කරන දෙයකට විරුද්ධ වෙන්න බෑ. ඉතින් මේ මනස වැරදි වැඩක් කරන. ඒ කර්මානුරූප වෙයි ඉතියා. අරගෙන යයි ඇවිල්ලා ඇහුවොත් ඔබතුමා මේ නොසැලෙන මනසක් ඇති කෙනෙක් මම මේ වැඩේ කරනකොට ඔබතුමා මොකද කියන්නේ ආ එහෙමනම් එයාට කතා කරලා කියන්න මට හිතෙන විදිය මෙහෙමයි එවනත ඔබ දැනගන්නේ මං ඉස්සරව්ව කරන්න දෙන්න බෑ කියලා මම ඉදිරියට පැනලා කරන්න ගියොත් අර මං කරන පව් ටික ඔක්කොම මගේ මල්ලට තමයි වැටෙන්නේ මේ පවුල්ලේ ඉන්න අයට කිත්වෙන්ද අපිට කරන්න බෑනේ අපි හිතනවා ඒව හදන්න ඕනේ ඒව මේ හරියට මේ අපි සුද්ධවන්තයෝ වගේ කතාවක් මේ අනුන්ගේ කොන්තරත් අරගෙන අනුන් හදන්න හදනවා. සුද්ධවන්තේ උනාට පස්සේ නම් කමකුත් නැහැ බෑ මම එකක් යන සුද්ධවන්තේ කොන කවදාවත් යන්නේ ඔය ඔය ඔය අනුන්ගේ කුණුරෙදි හොදන්න යන්නේ ඒකයි සුද්ධවන්තයයි කියන්නේ එයා දන්නවා විවිධ වෙලා ඉන්න එක. ඉතින් ඒ අවිරුද්ධ ප්‍රතිපදාව ඒකටම අරණ ප්‍රතිපදාව සාමීචි ප්‍රතිපන්න ධම්මානු ධම්ම ප්‍රතිපදා වචන 15ක් විතර බුදුරජාන්සේ දේශනා කරලා තිනවා මේක දැක්කට පස්සේ මේ ඇතිවෙච්ච හිතේ සමාධිය රැකපල්ලා නැත්තම් සම පරිසරයට බලින්න එපා අල්ලපු ගෙදර මනසට බලින්න යන්න එපා ඒක උඹ රකින්න දන්නේ නැතිකම තියෙනවා මොනසයි අකුප්පං චේතෝ විමුක්ති කියන නෑ අකුප්ප ඥානං කියන එක මේ කිසිම කෙනෙකුට නැත්තේ නෑ හුඟ දෙනෙක් ඒක නෝන්ජල්කමක් විදියට වැරදිල්ලක් විදියට වැරදිල්ලක් විදියට දාගත්ත නිසා අපි මේ පැත්තෙන් හිතන්නේ ඒ හිතනද අර ආනන්තරික චේතෝ සමාධි කියන එක ටිකක් හරි ලැබිලා තියෙන්න ඕනේ මනත් ඇහිලා තියෙන්න ඕනේ වෙනම මේ සඳහා උත්සාහයක් ගන්න ඕනේ ඒ උත්සාහයට කියනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තමන් ගත කරන හැම වචනයක්ම කරන හැම වැඩක්ම තමගේ හැම ජීවන මේ බඩ රක්ෂාවක් මේ නැත්තම් ආජීවයේම හැම වෙලාවෙම මතක තියාගන්න දෙක පව් නොදී අරින්නේ නැහැ. අනිවාර්ය මේ වැඩේ Tamanට ගෙවන්න වෙන නිසා අද්දුම වියදමකින් ප්‍රයෝජනේ සලකලා විතරක් වස්තු පාවිච්චි කරලා පරිසරයට කලමන් නැතුව පුළුවන්තරම් ආජීවය රැකගෙන ජීවත් වෙන හොඳම රසා මොකද්ද කියලා දන්න. හිඟන එක. බුදුරජාණන්සේ පිටුසුගා වැඩලා ජීවත් වුණේ කිසි කෙනෙකුට වචනයක් කියන්න බෑ. දින දෙක කනවා. ඒකට බුදුරජාණන් කිව්වේ උඹත් පිරිසිදු වඩිනවා නම් උඹට හම් වෙන භෝගෙට කියන්නේ බුද්ධ භෝගය කියලා. අපි හිතන්නේ ඒක මා ජාති අපේ පහත්මුතු પરම්පරාවක් කරපු නැති වැඩක්. එහෙමනේ යසෝදරාවත් කිව්වේ සර්වචන්නාන්ද බින්ද පාති වන්නකොට සුද්ධෝදන රජුණට ෂර්ට් එකක් අඳ ගන්න පන්තක නැති වුණානේ. එළියට බැස්සේ උඩුකය නිරුවත්ත මොකද මේ මගේ පුතා හිඟා කනවා කියන්නේ. මොකද්ද මේ කරන නිග්‍රහය කිව්වා නෑ නෑ මහරජා අපි මේ මහා අපේ වංශේ පවත්වනක මොනවද අපි ඇවිල්ලුනේ රාජ වංශේනේ ඉතින් අපේ කවුද හිඟවන්නේ නෑ ඔබතුමාගේ වංශේ රාජ වංශේ මගේ වංශේ බුද්ධ වංශේ මගේ බුද්ධ වංශේ ලොකුම රසාව තමයි කවුරු හරි අනුකම්පාවෙන් දෙන දෙයක් ආපන් ඒකෙන්ද බයිබෝයි කියලා අරසාවයක් එතකොට මේ හම්බ කරගෙන කන්නේ එක අර මිරිකගෙන ඌරගෙන කන්න ගියාම ඒක උර්ග මුර්ග කබරයෝ එහෙම පණ දින සත්තු කන්නේ. මම දැක්කයි රිලෙවෙක් කටුසෙක් කල්ලාන අයිස්ක්‍රීම් එකක් කන්නා වගේ ඔළුවේ ඉඳලා කාගෙන කාගෙන කාගෙන කට ඇතුලේ නලියන එක පැත්තක. මේ පැත්තilla කාගෙන කාගෙන කාගෙන යනවා. ඉතින් ඉක්මනට ඉවර කරන්න මේ. ඒක තමයි ඔය මේ ඔය මේ බුදුගේ තින්ද ගාලා ඉස්සර තියෙන වෙලාවක ඔය පල්ලෙහා යන පාර වෙනස් කරා මොකද්ද එකට 25 කුටි හදලා. ඒ ඒ පස්ගුල්ලේ මේwidetilde පොඩ්ඩක් වෙලා ගිහිල්ලා මම දැක්ක සර්පයෝ දෙන්න එකාට එකා ගිලගෙන. එක සමාන සර්පයෝ දෙන්නේ ගිලපු එකාගේ කඳ නලියනවා. අරු ඉතුරු ටික පොඩ පොඩ පොඩ පොඩ අදිනවා ඇතුළට මේ ගන්න. ඊට පස්සේ දැකපු ගමන් මං ගිහිල්ලා කිව්වා විහාරෙට මේ හොඳ ලස්සන දර්ශනයක් තියෙනවා දකින්න අමාරුයි ඒක. ගිහිල්ලා බලන්නයි කියලා. ධම්මසත්‍ය 아무තොත් ආවා. ඊට පස්සේ ගියා ස්වාමීන් වහන්සේට පෙන්නපු එකට පිංචිද්ද වෙනවා බලන්න මෙන්න මේක තමයි අපි මේ මේ හුසුර කනවයි කියන්නේ. අපි ඉදිනදා අනුන්ගේ දේවල් හුරගෙන කනකොට ওই සර්පය දෙන්න වගේ තමයි. වන්දනා කරලා එනකොට අර අරු අමාර දාලා ගිහලා ගිල්ල ඉවර කරන්න බෑ. ඒ තරම් ලොකු සතෙක්. නමුත් ඌ මැරිලා අනිත් එකා ගිහිල්ලා ඌත් යන්න තුමයි දන්නේ මේ ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බෙන්න ඇඟ අමාරුවට. කන්සල් කරන්න යන්නේ ඇයි බුදු අම්මේ අර අච්චර ලෝක එකක් මරාගෙන කණ්ඩ හදලා කණ්ඩ බැරි වෙච්චාම මනුස්ස ජීවිතය කියන්නේ ඔච්චරයි. ඊගා කන ජීවිතය ගැන පොඩ්ඩක් හිතන්න. කාටවත් දෝෂයක් කියන්න බෑ. නමුත් බුදුහාමුදුර අපි හිඟමනටපත් කරනවානේ. බුදුහාමුදුර අපිට හිඟමනටපත් කියන්නේ මොකටවත් නෙවෙයි අවිරුද්ධ ජීවිතයක් ගත කරන්න. ඔබ දෙන දෙයක් තම්බලා දෙන තම්බලා දීපන් බැදලා දෙන බැදලා දීපන් කණ එකයි තියෙන්නේ. මේකේ තියෙන වටිනාකම තේරෙන්නේ නැහැ. කවුරු හරි එල්ල දෙන පැදුරක බුදිය ගන්න එකේ බුදුහාමුදුරු දීපු ඇඳුම අඳින එකේ ඉතින් අපිට ඕන ඕන જાති මොහතර කව කපා කරන්නේ ගියාම මොකද්ද වෙන්නේ රාගේ විතරනේ අද විතර ඇඳුම් මොහතර තියෙන යුගයක් කවදාකවත් දැකලා තියෙනවා අද තරම් ගෑනු හෙළුවෙන් ඉන්න යුගයක් කවදාවත් දැකලා තියෙනවා මොහතර වැඩි වෙන්න වැඩි වෙන්න විල්ලජ නැත්තම් එළියේ මේක දිහා බලනකොට අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මොකේද පොහොර දාන්නේ මේ අකුප්පං කියන බුදුහාමරගේ තතතාවේ තියෙන්නේ කොහෙන්ද කියලා දැනෙන භාවනා කරලා යන්තම් හරි චේතෝ සමාධියක් කියන විකල්පයක් තියෙන කෙනෙකුට විතරයි හිඟා කන එක වටිනාකමක් තේරෙන්නේ අනික කට්ටියට හරි ලැජ්ජාවක් මෙයාට රකින්න දෙයක් තියෙනවනේ දැන් චේතෝ සමාධියේ තියෙන එක රකින්න ඕනේ ඒ නිසා ඕන දෙයක් අපකට කැඩිච්ච සතිය ඇති කරන්න ඕන. ඒකට ජීවිතය හැඩ ගහ ගන්නවා. එහෙම නැති කෙනෙක් මොකටද හැඩ ගහන්නේ? යාට දැන් තියෙන්නේ අල්ලපු ගෙදරට වැඩිය ලොකු ටෙලිවිෂන් එකක් ගන්න ඕනේ. අල්ලපු ගෙදර එක කාර් එකක් තියෙනවා අපි ළඟ දෙකක් තියෙන්න ඕනේ. මේ සටනේ තියෙන්නේ. ඉතින් මේකටනේ අපි මේ මේ හිතන්න තියෙන ඡන්දෙන් අපි වැඩි ඡන්දෙන් ඉල්ලන්නේ මොනවද? අපිට මොනවද දෙනවා කියලාද ওই ඡන්දේ ඉල්ලන්නේ? ඔය කුණුහරුප ටික දෙන්නම් කියලානේ. යක්චල පහසුකම් ටික දෙයි. සුකොබෝගි දේවල් දෙයි. කොහෙද යන්නේ? ඒ කවුරු මොන જાති කරුවත් බුද්ධ ඥානස කියපු දේ බොරු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා බලන්න. භාවනා කරන එකට තේරෙනවා මට රකින්න දෙයක් තියෙන නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හරි. රකින්න දෙයක් තියෙන නිසා බුදුහාමුදුරු කියන්නේ හරි. නැත්තම් ඉතින් ওই ඡන්දීල්ලන කට්ටිය කියන්නේ තමයි හරියන්නේ. ඒගොල්ලෝ නේද ගෙනලා දෙන්නේ. මේ මේ ඥාණය කිසිසේත්ම හිතන්න එපා එක්කෙනෙකුට අඩුවෙන් එක්කෙනෙකුට වැඩියෙන් තියනවා කියලා. මේක දැක ගන්න ඕනේ නැතිකම තියෙනවා. මේ මට කැපී පේන්න ඕන එකම නිසා අපේ වංශයට අපේ ජාතියට අපේ දරුවන්ට කියලා කැපී පේන්න ඕන නිසා මේ අවිරුද්ධ ප්‍රතිපදාව කියන ඕන එකට අහිංසක ප්‍රතිපදාව කියලා කියන්නේ. මේ අවිරුද්ධ ප්‍රතිපදාවට යන්න තමයි ළඟ ගුණ චරිතයක් හදා ගන්න ඕන. දානේ, සීලෙන්, සමාධියෙන් ඒවා ස්ථිර නිසා නෙමෙයි ඒවා ඇති වෙන නැති වෙන දේවල් හදාගෙන ඒක රකින්න પરම්පරාවට අපි කියනවා ආර්ය પરම්පරාව කියලා. ඒ වංශයට කියනවා ආර්ය වංශය කියලා. ඒ ව්‍යවහාරයට කියනවා ආර්ය ව්‍යවහාරය කියලා. ඒ ව්‍යවහාරය තේරෙන්නේ භාවනා කරන ලෝකයට මිස භාවනා නොකර අත්දැකීම් වලමනේ කරන්න ගන්න බෑ. ඒක නිසා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ අකුප්පඥානං උගන්වන්නේ නවවෙනි 10 නවවෙනි එකට. ඒ කියන්නේ තාමත්ම අනික් ಗುಣධර්ම වඩ아가න ඒකෙන් ආඩිය වෙච්ච කෙනාට තමයි මේ පදක්කම දෙන්නේ. ඔක්කොම හැකියාවන් ලබා ගන්න නමුත් කිසිම හැකියාවක් නැති කෙනෙක් විදිහට ඉන්න. හැම හැකියාවක්ම ලබා ගන්න කිසිම දෙයක් නොකර ඉන්න බෑ. හැම හැකියාවක්ම ලබාගෙන කිසිම විදිහකට කාටවත් පෙන්වන්න එපා. කියා පාන්න යන්න එපා. මේ හැකියාවන් දෙක තියාගෙන හිටපුවාම ඒ මනුස්සයාට දෙයියොත් වඳිනවා බුදුත් වඳිනවා. හොඳට පාන්න කියා පාන්න යන්නේ නොසැලෙන මනසක්. නොසෙන්මසක් ඇති කරන්නත් බෑ ಗುಣ ටිකක් නැතුව. ඒ ಗುಣම නැති වෙන සුළු බව දැනගන්නත් ඕන. ඒ ටික ඇති කරගෙන ඒ කැඩුනට කමක් නැහැ මට හදන්න පුළුවන් කියන ගතිය විස්තර කරලා සාරිපුත්‍ර සාංශය අහනවා යම් කිසි කෙනෙක් මේ විදිහට අකුප්පං ඥානං එහෙම නැත්නම් මේ උපයාගත යුතු සාක්ෂාත් කරගත යුතු දේ දැනගත්තට පස්සේ ඒ කෙනා මේ මේ වෙනුවට අපි ළඟ තියෙන ජඩකම් අපි ළඟ තියෙන අරියාදුකම් මතු වෙන්නේ මොකද හැම කෙනාම ආහාර මතින් නදාපවතින බවත් ආහාර හොඳ නම් හොඳ කෙනෙක් වෙන බවත් ආහාර නරක නම් නරක වෙන කෙනෙක් බවත් එහෙම නැතුව ස්ථිර පවතින දෙයක් නෑ. ඒ නිසා මේ ආහාර වර්ග හතර පිළිබඳව නැත්නම් මේ සබ්බේ සත්තා ආහාරට්ඨිකා කියන එක සාරිපුත්තු සාංශය සඳහන් කරලා තිනවා. ඒක දැනගන්න නම් අපි හිතන්න ඕනේ මේ කන බඩවීතෙන් හම්බ වෙන කබලින්කාර ආහාර විතරක් නෙවෙයි අර දෙවෙනියට විස්තර කරපු අපි නිතරම ස්පර්ශ කරමින් ඉන්න ඕනේ නැත්නම් ජීවිතේ පවතින්නේ ඒ ස්පර්ශ ආහාරය පිළිබඳව නිතරම ඇහැට රූප වෙනු නැත්නම් ඇහැ කුණු වෙන්න පටන් ගන්නවා. කන්න සද්ද අහු නැත්නම් කන කුණු වෙන්න පටන් ගන්නවා. නාසයේ දිවට කයට මනසට ඒ අරමුණු නොලැබුණොත් ඒ ඉන්ද්‍රියන් එහෙම පිරෙන්න පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් කියනවා අඟහරු ලෝකෙට යනකොට අතරමැඟදී මාසයක් ඉන්න සිද්ධ වුණොත් අභ්‍යවකාශයේ අපේ ඇටපද්ධතිය 100ට එකක් දිරනවායි කියලා. මොකද ඒකට ව්‍යායාම නැහැනේ. යම් විදියකට මාස මෙච්චර ගාණක් එක දිගට අවකාශයේ හිටියොත් නැගිට මෙහාවට පස්සේ හිට ගන්න යනකොට කඩන්න වැටෙනවා. මේ ඇට එතන එතන හයි වෙන්නේ ව්‍යායාම ලැබුණොත් විතරයි. නැත්තම් ඒව හේම කැල්සියම් ඔක්කොම දී වෙන්න පටන් ගන්නවා. ඕනම ඉන්ද්‍රියකට අදාළ අරමුණු නැණේ කුණු වෙනවා. ඒ නිසා අරමුණු ඕනේ. නමුත් අනවශ්‍ය අරමුණු ගන්න එපා. ප්‍රමාණය ඉක්කොල ගන්න එපා. නිසා ස්පර්ශය අපි දැන් දන්නේ අනවශ්‍ය ටිකද අවශ්‍ය ටිකද සුඛෝභෝගී දේ කියලා දැනගන්න නම් ස්පර්ශය අපිව නාසනුවක් දාගත්ත මීහරකෙක් කෝපිය ගෙනියන ගමන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. මම උදේ ඉඳලා හැන්ද වෙනකන් මොන විදිහේ ස්පර්ශයටද කඹරන්නේ? මොන විදිහේ ස්පර්ශයටද දාහත වෙලා තියෙන්නේ? බැලේක් වශයෙන් කටයුතු කරන්නේ කියලා දැනගත්තොත් කොහෙදෝ ඉන්න කාගේදෝ න්‍යායපත්‍යයකට මම වැඩ කරන්නේ. ඔයකම ස්පර්ශයක්වත් සන්තෝෂ කරන්න පුළුවන් නෙවෙයි. ඒක නිසා ස්පර්ශ ආහාරය පිළිබඳව අවබෝධකරනද එතකොට මේ සතියෙන් රූපයක් දකින තද්දයක් අහන හැම වෙලාවෙදීම අවබෝධ කරගන්න කායගත සතියෙන් සතිය ඇති කරගෙන අපි දවස පුරාම කරන දේවල් වලදී හැකිතා මගේ හිත දැන් යොමු වෙලා තියෙන ඇහැටද කනද ආදි වශයෙන් දැනගන්න ගතිය හිතන්න කාටවත් කියලා කරගන්න පුළුවන්ද කියලා කවදා හරි හිතන්න මේ පහුවෙච්ච එක පස්සේ කරන්න පුළුවන් වෙයි කියලා කද්දාවත් බෑ. ඒක එතනදීම කරන්න ඕනේ. ඊට පස්සේ මනෝ සංචේතන ආහාර කියලා කියන්නේ අපි මේ අනාගත හීනයක් වෙනුවෙන් මේ මොහොත ගත කරලා තියෙන්නේ. කිසිම කෙනෙක් වර්තමාන ජීවත් වෙන්නේ දරුවන් පිළිබඳ අනාගත හීන, රට පිළිබඳ අනාගත හීන, මම නිවන් දකින්න ඕන කියන අනාගත හීනයක් විතරනේ මේකේ තියෙන්නේ. ඒ චේතනා ටික අපිව නාස්ලනෝද අරගත්ත මීහරකගේ අරගෙන යන හැටි පොඩ්ඩක් බලන්න. වෙනව නොවෙනව වෙනම කතාවක්. කොච්චරක් මේකට පහදිනවද කියලා චේතනාවක් තියෙනවනම් ඒ මනසට චේතනා බලය නිසා නොමරී ඉන්න පුළුවන්. අවල් වේ වෙනකම් මම ඉන්න ඕනේ කියලා කිව්වොත් ඒ තරම්ම මේ චේතනා බලවත්. ඒ චේතනා නිසා තමයි ඊගාව ආත්මේ කොයි අම්මගේ බඩේ උපදිනවද කියලා විනිශ්චය කරන්නේ. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවෙම තියෙන්නේ මේ ජීවිතයේ ඉස්සරහ තියෙන මොකද්ද හීනමාලිකාව. මොකද්ද වීදුරු මාලිකාවක් තියෙනවා. ලැබෙන නොලැබෙන දේ කෝක වෙතත් ඒ චේතනාවේ වග ඒ චේතනාවේ තියෙන වද දෙන ගතිය තේරුම් ගන්න පුළුවන් ආස්වාද ප්‍රසවාස සම්පූර්ණයෙන් සංසිඳුණාට පස්සේ අර්ග කෙරුවොත් නරකද මේක කෙරුවොත් නරකද කියලා හිතට කොච්චර කල්පනා එනවද කියලා බලන්න. මේ හොඳ විවේකයක ඉන්නේ. හොඳ කෙලෙස් නැතනක. නමුත් කරන්න තියෙන වැඩවල් ඇවිල්ලා අර චිත්තක්ෂණේ කෙලෙස් නැහැටි. ඉතින් බුදුරජාණන් දේශනා කරන මේ උපයාගත් චිත්තක්ෂණයේදී නාභි සංඛරෝති නාභි චේතේති හිතන්නේ නැතුව සංස්කරණය කරන්න නැතුව ඉන්න පුළුවන් නම් එතකොට නිවන කියලා කියතයි ඒ උපයාගත්ත චිත්තක්ෂණේ සංස්කරණය කිරීම තියෙනවා නම් හිතවිලි තියෙනවා නම් චේතනා තියෙනවා නම් අර කක්ක කරගන්නවා හදාගත්ත පිටි. ඒ නිසා ඉතින් ගිහිල්ලා සංස්කරණය නොකර චේතනා නොකර ඉන්නවා කියන එක මේ කාය සංස්කාර වචී සංස්කාර නෙවෙයි මෙතන කතා කරන්නේ මනෝ සංස්කාර ඇති කරගන්න නැතුව ඒ කියන්නේ අනාගත ප්‍රාර්ථනා සැලසුම් නැතුව ඇති කරගත්ත භූමිය අරසා කරන්න බෑ මොකද අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් එක එක પરමාර්ථ දිගේ පිටිපස්සෙන් දුවන එක හරියනව නොවෙනවා යුක්තියයිතු මොකක්වත් නැහැ. ඒ නිසා හරිම අමාරුයි කෙනෙකුට ප්‍රාර්ථනාවක් නැත්තම් ඒ මනුස්සයා නිකමෙක්. අපි මුළු ජීවිතේම ප්‍රාර්ථනාවක් විතරයි. හැම කෙනාම ඉන්නේ ප්‍රාර්ථනාවකට ප්‍රාර්ථනාවකින් තොරව අනාගත සැලසුමකින් තොරව හිටියොත් අපිට අර හිස්මල්ල කෙලින් හිටවන්න බැරුව වගේ ඉරියව පවත්වන්නත් බැරුව යනවා. කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. අපි මේ දඟලන්නේ මැරණකම් මේ දේ කරන්න ඕනේ කියන මේ අමුඩේ ගහගෙන එළවන ප්‍රාර්ථනාවත් දිගේ. බුදුන්සි කියන්නේ මොන තරම් දාසකමක්ද හැම සංස්කරණයක්ම හැම චේතනාවක්ම කර්මයක් රැස් කරනවා. චේතනාම් බික්කවේ කම්මං වදා. ඊට පස්සේ බුදුසාංශික කියපු කතාව ඔයගොල්ලෝ මෛත්‍රික එකඟ වෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා. ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම දුකක්. ඒ නිසා හිතේ යම් සමතුලිත භාවයක් ඇති කරගෙන එතන ප්‍රාර්ථනාවක් නොකර ඉන්න පුළුවන් නම් බුදුහාමුදුරේ එතනම ඉන්නවා. ඒ නිසා මේ මනෝ සංචේතන ආහාර වලට අපි පහඳින පහඳිල්ල තේරෙන්නේ ඒක අයින් කරන්න උත්සාහ කරන දවසේ. එතකන් ඒක නිකන් යාළුවෙක් මිත්‍රයෙක් වගේ ඉන්නව. නමුත් ඒක නිට්ටරෝම කර්ම රැස් කරනවා ඊගාව ආත්මය හදනවා. මෙන්න මේ තුන පස්ස කබලින්කාර ආහාර පස්ස ආහාර මනෝ සංචේතන ආහාර නැත්තම් විඥාණයට ප්‍රතිෂ්ඨාවක් නැහැ. මේව මත තමයි විඥානය හැම වෙලාවෙම සැලසුම් කරන්නේ. ඒ නිසා මේ තුන ක්‍රමයෙන් ගිවම් කරගෙන යනකොට යාට තේනෙවට නැති වෙනකොට ආය ආහාර දෙන්න දෙන්නේ මේ මමයා තමයි. වෙන කවුරුත් කරන්නේ නැහැ ඒක. ඒ නිසා මේ ආහාර නොදීමෙන් පොහොර නොදීමේ විඥානයේ ප්‍රතිෂ්ඨාවක් නැත්තෙන් ගෙනියන්න පුළුවන් නිසයි සරුවචාන්සේ මේ කායන පස්සාව කායගත සතිය පෙන්නලා ඒක දිගේ ගිහිල්ලා මේ චිත්තක්ෂණේ පිරිසුදු කරගත්ත විතරක් නෙවෙයි අනාගත සීනෝලින් මේක කෙලසන්නෙත් නැතුව ඉන්න පුළුවන් නම් තමන්න දැනගන්න පුළුවන් දැක ගන්න පුළුවන් අර ඉස්සලා ගත්ත අකුප්පඥාන නොසැලෙන මනසට ආහාර ප්‍රත්‍යයෙන් තමයි මෙයා රැපෙන්නේ ඒ ආහාර මොනවද කියලා දැනගන්න ওই විශ්වවිද්‍යාලේ ඉන්න ආහාර විශේෂඥයන්ගෙන් අහලා හරියන්නේ නැහැ. ඒගොල්ලෝ මොනවද දන්නේ? ඒගොල්ලෝ දන්නේ මේ බඩගෝස්තරේ විතරයි. බුදුන්සේ බෙන්නන පස්ස ආහාරේ මනෝ සංචේතනාර විඥානාහාර අහලවත් නැහැ, දැකලවත් නැහැ. ඒක නිසා යෝගාවචරය දැනගන්න ඕනේ මට දුකක් එනවනම් ඉල්ලගත් එකක් නේ. විහිම් පනවගත් එකක්. එහෙම නැත්තම් ඒක කියනවා හතුරෙක් ගේ කඩන්න මේ වෙලාවට ගෙටෙන අතුරෙක් පුතා කියලා වරද්දවල ගෙට ගත්තා වගේ. එතකොට මොකද වෙන්නේ කියලා හිතාගන්න. මෙතෙක්කල් අපි මේ ප්‍රාර්ථනා ප්‍රාර්ථනා ඇති කරගෙන මේ හතුරේ නෑදෑයෙක් කියලා පටලවා ගත්තා වගේ. මේක බුදුහාමතුර පෙන්වනකොට හිතනවා බුදුහාමනට බැරදිලා වගේ කියලා. නෑ බුදුරජාණන්තුට වැරදිලා නෑ අපිටයි පිටපොට ගිහිල්ලා තියෙන්නේ ඒක නිසා මේ ගන්න ආහාර හතර වර්ගෙන් ගන්න ආහාර පිළිබඳව පුංචි අවධියක් තියෙනවා නම් හිතා ගන්න පුළුවන් මේ එන දුකක් කලින් කියලා එන්නේ ඔබ කැමති වෙලා අරන් තියෙන. ආනිතන ගියාට පස්සේ ඒ චේතෝ සමාධිය තමන් දැනගන්න පුළුවන් නොසැලෙන චේතෝ සමාධියක් තමන්ට ඇති කරගන්න පුළුවන් ඒක අර කියපු ආනන්තරික චේතෝ සමාධිය වගේ අකුප්පඥානම වගේ මේක සිංහලෙන් කියනවනම් කියන්න තියෙන්නේ මේ ලෝකේ තියෙන දේවල් වලට හිත කරදර ගන්න එපා. හිත කරදර ගත්තොත් උඹයි විඳවන්නේ. හිත කරදර ගත්තේ නෑනේ. උඹට වෙලා තියෙනවා ධර්මයක් මනක් කරගෙන ඉන්න. හිත කරදර දෙන්නේ දන්න කට්ටිය. නෑ යෝ. වෙන කාටවත් අපිට හිත කරදර දෙන්න බෑ. පෙම්මතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති සෝකෝ. ඒ නිසා කියනවා මේ භව රෝගය සදනා රූපෙට මත් වී කිම දුවාලේ කලේ කිමදෝ ආලිකලේ කෝ දැපතා මේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණය කියලා තම්බි කෙනෙක් කියන්නේ. තම්බි කියන්නේ මේ සැප දුක දෙන මේ රූපෙට මත් වෙලා මේ වවන වැවිල්ල මේ රූප වැඩි කරගන්න හදන හැදිල්ල මෙච්චර ලස්සනට පෙන්වන්නේ මේ පාරේ දිගේ ගියොත් පේනවා. ඒ පාරේ දිගේ ගියොත් පේනවා. තම්බිටත් පේනවා. නැත්නම් තම්බිගේ සින්දු අපි ඒක පැත්තක දාලා මේ රූප වැඩි කරන්නයි භෞතික විද්‍යාව දියුණු කරන්නයි භෞතික සම්පත් ලබන්නයි යනවා ඒ භවණ කට්ටියට හොඳ නම් කරගන්න කියන්නේ ඒක කිසි දෙයකට විරුද්ධ වෙන්න එපා නමුත් Tamanne ගැලවෙන්න ඕන නම් ඒගොල්ලෝ අපිට කරන හානියකුත් නැහැ Taman යන පාට ඒගොල්ලන්ගෙන් අබමරිනකක්වත් බාධාවකුත් නැහැ ඒක නිසා Taman හදාගන්න මේ ධර්ම හරහා ඒ අකුප්පා චේතෝ සමාධිය ඇති කරගන්න. එහෙම නැත්නම් කැඩෙන්නේ නැති චේතෝ සමාධියක් ඇති කරගන්න තියෙන මේ ලෝකේ අතාවකාලිකව ඉන්න ටිකේ මේ තියෙන දේවල් වලින් හිත කරදර ගන්න එක දක්ෂකමක් කියලා හිතන්න එපා. බුදුහාමුදුර අපිට ඒ වෙනුවට වෙනම පාරක් පෙන්නලා තියලා හිත කරදර ගන්න එපා. ඒ වෙනුවට පුළුවන් තරම් වර්තමානයේ හිත පවත්තන්න. වර්තමානයේ ඉන්න කිසිම වෙලාවක හිත කරදර නැහැ. එන්නත් බෑ. ඒක අපෙන් අයින් කරන්නත් බෑ කාටවත්. අයින් කරනවා නම් මම විසින්ම වර්තමානයේ පැත්තක තියලා අතීත අනාගතේ හිතන්නේ. ඒ නිසා කවුරුත් දීපු ඌනියමකුත් නෙවෙයි. ඒ දන්නවනම් මම කරන්නේත් නැහැ. මම හරියට මේ පිටපොට යන්නේ නැතුව දැනගත්තනම් කරන්නේත් නැහැ. ඒ නිසා ඒක හරිපාර කියලා දෙනක බුදුහාමරගේ යුතුයකම. සාරිපුත්‍ර සංසගේ යුතුයකම. හැබැයි මේ කියන දෙම්ම දේ හරියට වටහා ගන්න මට යෝනිසෝමනසිකාරයක් ඕන. ඇහුණට මදි. ඒ නිසා හොඳට බනහලා යෝනිසමනස්කාරයෙන් ඒ ආනන්තරික වූ චේතෝ සමාධිය ලබා ගන්න නොසලෙන මනස ලබා ගන්න අවශ්‍ය කරන දේ තමයි අපි මේ හිත කරදර ගැනීම විනෝදාංශයක් කරගෙන ජීවත් වෙලා තියෙන්නේ හිත කරදර ගත්තයි කියලා කිසිම ලාභයක් වෙලා නැහැ ඒක නිසා බුදුන් කෙරේ සද්ධාවෙන් ධර්ම කෙරේ සද්ධාවෙන් සංඝයා කෙරේ සද්ධාවෙන් තමන්ගේ සීලය ගැන කල්පනා කරලා හිත කරදර ගන්නව වෙනකොට කළ යුත්තේ කරන්න හිත කරදර ගත්තයි කියලා කිසිම හැකියාවක් දිනු වෙන්නේ නැහැ ඉතින් මේකේ මම දන්නේ මම බැනුම් අහන මේවා තමයි කියන්නේ මේ කාන්තාවන්න මේක අමාරුයි. ඒගොල්ලන්ගේ ප්‍රධානම දේ තමයි අල්ලපු ගෙදර ළමයට හෙම්බිරිසා හැදපුවම ඔන්න අම්මට හෙම්බිරි අම්මා ඒ ළමයට කිවිසුමක් කරනකොට අම්මට හෙම්බිරිසා. ඉතින් ඒක මේ කෑද කෑමේ තව මේ හිතේ තියෙන කරුණාව මෛත්‍රිය කියලා ලෝකේ තියෙන සීරම රීක්යක් අරගෙන එකතු කරනවා. හිත කර කර ගන්න තියෙන ඔක්කොම කාලා තමයි රැට බුදියන්නේ. ඉතින් රැ තිස්සේ නපුරු හිණ පේනවා. උදේ නැගිටපු ගමන් අමුඩයක් ගහගෙන ආයෙකතු කරනවා සේරම. පිළිමි ගාව නැත්තේ නෑ පිළිමි කරන්නේ ඒ වෙලාවට හැරපීම ටිකක් බිල පුදිය ගන්න. ඒ නිවන් දැක්කා වගේ ඒගොල්ලෝ ඉන්නේ. පිළිමි ඉන්නේ සාමාන්‍ය නිවන් දැක්කා වගේ. හැබැයි දෙගොල්ලගෙම තියෙන සමාන මෝඩකමක්. දෙගොල්ලෙකම තියෙන සමාන තත්ත්වයක් ඒ නිසා කිසි කෙනෙක් කිසි කෙනෙකුට දොස් කියන්න එපා මේ ඇවිල්ලා තියෙන දුකක් තියෙනවා තමන්ගේම නොදැනුවත්කම නිසා. ඒක නැති කිරීමේ මාර්ගයක් තියෙනවා. ඒක තමයි මේ දසුත්තර සූත්‍රේ පෙන්ලා දීලා තියෙන. ඉතින් අද දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරමින් මම මේ ධර්ම දේශනා මාලාවට સમાප්තිය සටහන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. සියලු දෙනාට Taman දිනු කරන ලද මේ ඉන්දිය ධර්මයන්ගේ සරණක් පිහිටක් මිස වෙන මොනම ධර්මයක්වත් නැහැ. ඒ නිසා ඒව තව තවත් දිනු කරමින් සාසනයටත් ආදර්ශයක් තියලා Tamanටත් මේ ශාරිපුත්තු ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කළා වූ මේ අකුප්පාවු චේතෝ විමුක්තිය මේ ජීවිතේම සාක්ෂාත් කර ගැනීම තරම් බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට මේ ධර්ම දේශනාවලුත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා